අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බලාපොරොත්තු වෙන ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නයි සීතුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ කන්ති ච සෝචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේතං මංගල මුත්තමන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාගේ මේ සිටි සමනල සීනාසනේ මුල් කරගෙන දවසක භාවනා වැඩමුළු පවත්වන වේලාවල් වල හැමදාම අපි ධර්ම දේශනාවක් සඳහා ඒ කාලසටහනේ සැලකිය යුතු කාලයක් වෙන් කරනවා. ඒ ධර්ම දේශනාවල් දේශනාවලියක් විදිහට පවත්ලා පසුව ඒවා එලි දැක්වීමේ අදහසක් අපේ විදුරන් මාත්‍යාගේ හිතේ තිබුණ නිසා අපි බොහොම කාලයකට ඉස්සල්ලා සිංහල බෞද්ධ අතර බොහොම ප්‍රසිද්ධ මහා මංගල සූත්‍රය ඉස්සරහින් තියාගත්තා. ඒක අපි මංගල කරුණු 38ක් සඳහන් වෙන බව සාමාන්‍ය බෞද්ධ කවුරුත් වගේ දන්නවා. අපි ඒකේ එක එක මංගල කාරණාවක් එක දවසක දවසේ ධර්ම දේශනාව මාතෘකාව වශයෙන් තියාගත්තා. ඉතින් මේ ඉස්සරහින් තියාගත්ත මං කලින් සජ්ජහායනා කරන්න දීච්ච මේ ගාතාවේ අපි කන්තිච සෝචස්සතා සමනානංච දස්සනං කියන කාරණා අනුක්‍රමයෙන් ගිය පාර ඔක්තෝබර් මාස වෙනකොට අපි සම්පාදනය කළ සම්පූර්ණ කරලා තිබුණා. අද අපි බලාපොරොත්තු වෙන්නේ කාලේන ධම්ම සාකච්ඡා කියන මාතෘකානෝ කතා කරන්නයි. අපි ඇත්තට සිට සමනර සෙන්ස් නිමේ වගේ එකතු වෙනාට මේ වෙලාව අද මේ විශේෂයක් වශයෙන් ධර්ම දේශනාවට තියාගත්තට ධර්ම සාකච්ඡාවට තමයි අපි මේ එකට වෙලාව ගන්න. අපි මේ වෙලාවට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගෙන සාකච්ඡාවක් කරලා සක්මනකට පස්සෙයි අපි ධර්ම දේශනාවට එළඹෙන්නේ. නමුත් අද පවතින කාලගුණය අපට එච්චර දුරදිග වැඩපිළිවෙලක් කරගෙන යන්න ඉඩ දෙයිද කියන සැකේ නිසා අපි කතිකාවක් කරගත්තා. ධර්ම දේශනයක් මේ වෙලාවේ පවත්තලා ඒ දේශනාවේ නිමාවේ වෙනදා පුරුදු විදියට ඉදිරිපත් කරලා තියෙන ලිඛිත ප්‍රශ්න වලට උත්තර දීලා නැත්නම් ධර්ම සාකච්ඡාවක් කරලා නිම කරන්න. ඉතින් ඒක ධර්ම දේශනාවට මාතෘකා වෙලා තියෙන කාලේන ධම්ම සාකච්ඡා. ඒ වගේම වෙනදා අපි කරන්නේ ධර්ම දේශනාව නැත්නම් ධර්ම සාකච්ඡා තමයි. අද අපි ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවෙන් පස්සේ කරනවා. ඉතින් මේ ශාසනයක් එක්ක සල්පනා කරලා බලනකොට ධර්ම සාකච්ඡා කියන වචනය හරිම විප්ලවීය වචනයක්. ඒ කියන්නේ යම්කිසි සර්වඥතාඥානය ලබාගත්තා වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉදිරි කරන ලද්දක් ඉදිරිපත් කරන ලද කාරණාවක් ශ්‍රාවකයන්ට අයිතියක් තියනවද සාකච්ඡා කරන්න කියන එක බරපතල ප්‍රශ්නයක්. සර්වඥාන්සේ සර්වඥණං ඒකේ සාකච්ඡාවක් නැහැ සියරසිය බාර ගන්න එකයි තියෙන්නේ. ඒක සර්වඥ ශාසනේ ඇර අනිකුත් සියලුම ශාසනවල මේ සුද්ධ ලියවිල්ලක් තියෙනවා. ඒ සුද්ධ ලියවිල්ල මනුස්සයන්ට අයිති එකක් නෙවෙයි. ඒක දෙවියන්ට අයිති, බ්‍රහ්මයන්ට අයිති දෙයක්. ඒ සුද්ධ ලියවිල්ල කවදාවත් සාකච්ඡා කරන්න බෑ. සාකච්ඡා කෙරුවොත් සදාකාලික අපායට යොමු වෙනවා. ඒක අභියෝග කරන්නත් බෑ. සාකච්ඡා කරන්න දෙයක්වත් නැහැ. සාකච්ඡා කරලා තේරුම් ගන්න දෙයක්වත් නැහැ. ඒක gediya පිටින් පිළිගන්න එක තමයි ඒ ශාසනයේ තියෙන ප්‍රධානම අංගයක්. ඒකට කියනවා සද්දෙය සිද්ධා කියලා මුළු බුද්ධ ශාසනය අර අනිකුත් සියලුම ශාසන සිද්ධාවක් වශයෙන් කෘත්‍ය ඉෂ්ට කළ දෙන්නේ සද්ධාය. සද්ධා නැත්නම් මරන්න ඕනේ. සද්ධාව තියෙනවා ඒකාන්තම දේවත්වයටපත් වෙනවා. දෙයයන් වහන්සේත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මරණකන් සද්ධාවෙන් ඉන්න එකයි තියෙන්නේ. සෝචකී කර ගෝලේ වගේ නිසා ඒගොල්ලන් කියනවා සුද්ධ ලියවිල්ල අදහන්නන් කියලා. නමුත් ਸਰවචන් වහන්සේ ඒ වෙනුවට මොලේ ඇති මිනිස්සුෙන්න තේරුම් ගන්න පුළුවන් නීති පද්ධතියක් ඉදිරිපත් කරා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් කිසිම දෙයක් පටවන්න ගියේ නෑ සමාදාය තික්කති සික්ඛා පදේසු කියලා තමන් කැමති නම් සිල්පද බාර අරගෙන කරන්න ඒක තමන් පිළිගන්නවා විතරයි අනිවාර්යෙන් පාටවලා නැහැ. ඒ ශික්ෂාපද සාකච්ඡා කරන්න පුළුවන්. මේ ශික්ෂාපද අනුගමනය කිරීමෙන් අපට හික්මීමක් ලැබෙනවද සීතල ගතියක් ලැබෙනවද පොරොජනයක් ලැබෙනවද ඇයි මේ ශික්ෂාපද පනවන්නේ ඇයි කෙනෙක් මේක බාරගන්නේ කියන එක මාත්‍රකාවක් වශයෙන් තැබීම ਸਰවචනාංශික තියෙන මහා කරුණාවක් ඒ විතරක් නෙවෙයි ਸਰවචනාංශයේ සමාධි ශික්ෂාවක් ඉදිරිපත් කරනවා මේ සමාධි ශික්ෂාව සුද්ධයදහිල්ලක් නෙවෙයි අදහලා කරන්න පුළුවන් ඕන සාකච්ඡා කරන්න පුළුවන් ਸਰවචනාංශයකට ව්‍යාකරණයේ නීති පද්ධතිය යාන්ත්‍රණී ඉදිරිපත් කරලා තියෙනවා. ਸਰවචනාංශ විශ්වාස කරන ඕනම කෙනෙකුට ඒක අත්දකලා Taman දකින අත්දැකීම් ප්‍රමාණයට තව කෙනෙකුට ගහපා දෙන්න ණය විපස්සනාවට දාන්න ආකාර පරිවිතක්යෙන් කල්පනා කරන්න තර්ක කරන්න කරන්න කරන්න කරන්න ਸਰවචන්සී ගුණ බැබලෙනවා. අර වගේ මේව කතා කරන්න එන්න එපා. මේක සරුවචනාංශයේ දේශනා කළ තියෙන එක gidi වශයෙන් පිටින් බාර ගන්න ඕන එක කතාවක් නෑ. ඊට එහා ගියට ශික්ෂාවක් තියෙනවා ප්‍රඥා ශික්ෂාව. බුදුහාමුදුර හැර වෙන කෙනෙක් කවදාකවත් තම තමන්ගේ ශාසනයට ඇතුළත් කරපො නැති පැත්තක්. ඒක පළවෙනි වතාවට මානව පරිණාමයේදී ਸਰවචනාංශී මානවයට ආමන්ත්‍රණය කරලා මේ විඥානයක් මතු කරලා දීලා තියෙනවා කෙනෙකුට හිතා ගන්නවත් බෑ. සාමාන්‍ය ලෝකෙකට හිතා ගන්න බැරි. ඒකත් ਸਰවචනාංශේ හිතා ගන්න බැරි පෘථග්ජනයට පවා ඒක සාකච්ඡා කිරීමේ අයිතිවාසිකමක් තියලා තියෙනවා. මේක ඒකේ තියෙන විශ්වසනීයත්වය වැඩි කරන එකක් මිස ਸਰවඥාන්සර සැකයකට ඉදිරිපත් කරපු දෙයක් නෙවෙයි මේ අපිට සාකච්ඡා කරලා මේක කරන්න දෙයක් තියෙනවා. එහෙම නැත්නම් සාකච්ඡා කිරීම නින්දාවක් කියන එකක් නෙවෙයි. මේක හොඳටම විශ්වාස නිසා ਸਰවඥාන්සර කියනවා සාකච්ඡා කරලා බලන්න බලන්න තම තමන්ගේ විශ්වාසය වැඩි වෙයි, විචක්ෂණ භාවය වැඩි වෙයි. ඒ නිසා අනුග්‍රහිත පහෙන් යම් කිසි කෙනෙකුට තාම ළඟා වෙච්ච නැති චේතෝපල විමුක්තිය හෝ චේතෝපල විමුක්ති සමාපatti අවශ්‍ය නම් සීලානුග්‍රහිතට පස්සේ තමයි සීලක පිළිපිටියට පස්සේ සාකච්ඡානුග්‍රහිතේ තමයි පණ පිහිටවන තැන. ධර්මය පණ පිහිටවන තැන සාකච්ඡාව. ඉතින් ඒ සාකච්ඡාව පිළිබඳව අදහන නැත්නම් සාකච්ඡාව වැඩගත් විද්වතුන්ගේ අදහසක් තමයි මේ ලෝකේ තියෙන මුළු කයම ව්‍යායාම කරන ව්‍යායාම බොහෝම සුළු ගාණයි ලෝකේ තියෙන. හැම ව්‍යායාමයක්ම ආංශිකයි ශරීරේ පැත්තයි ක්‍රියාත්මක කරන්නේ. පොල් ගහක් නගිනකොට පීනනකොට ලංකාවගේ රටවල් වල මුළු කයම ක්‍රියාවත් වෙනවා. පිටරට ඇත්තෝ ඒකට ආශ්‍රය බැඳීමක් දාලා තිනවා මේ කාරණා තුනෙන් විතරයි මුළු ශරීරයට සමබර ව්‍යායාම මුළු කයට ලැබෙන්නේ අනික හැම ජීවන රටාවක්ම අපේ අංශභාගයි එකක්වත් සමබර ව්‍යායාම ලැබෙන්නේ ධර්ම සාකච්ඡාව දෙනවා කවුරක්වත් හිතන්නේ ධර්ම සාකච්ඡාවෙන් කය හිත දෙකත් කයත් සම්පූර්ණ පණ ගසනවා. ඒ නිසා ඉස්සර අපේ ශාසනයේ තිබිලා තියෙන ක්‍රමේ තමයි අමාවක දවසේ රාත්‍රිය මුළු රැම බණ භාවනා කරන අය එකතු වෙලා ධර්ම සාකච්ඡාවක් කරනවා. ඒ මුළු රැම කාටවත් නිින්දක සියාවක් එන්නෙත් නැහැ. මේ ශක්තිය හිතේ පවතින උදේ වෙනකොට මාසයක් භාවනා කරන්න ඕනේ කමඨාන සුද්ධ වෙනවා. ඒක සඳහා ශාස්ත්‍රුන් වහන්සේ අවශ්‍ය කරන්නේ ඒ ඉන්න කට්ටිය සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ මේත කාලේ අපේ මේ බුද්ධ ආගමේ 56ට කිට්ටු කරලා ඇතිවෙච්ච පුනරුදයක් තියෙනවා මේ බුද්ධ ජයන්තියත් එක්ක. ඒ යුගයේ තමයි අපට ලංකාවට නිදහස ලැබුණේ. ඒ යුගයේ තමයි අපට නැවත ත්‍රිපිටකය හම්බ වෙලා මේ දීන જાතියක් වශයෙන් හිටපු සිංහලයා යම් ප්‍රමාණයට දානිපණ ගහලා නැගිට්ටේ ඒ කාලේ තිබිච්ච ක්‍රමයක් තමයිලු සංඝයා වහන්සේ නමක් ගමකින් ගමකට පයින් වඩිනකොට ඒ ගම්මු එහෙම වඩින සංඝයාට රාත්‍රියේ ආසන ශාලා සකස් කරලා දීලා ඒ ස්වාමීන් වහන්සේට ලැබුම් පොළ හදලා දීලා ගිලන් උපස්ථාන කරනවා ගිලන් පස දෙනවා කකුල තෙල් ගානවා තවනවා ඒකලිවල ඒ සංඝයාට සාකච්ඡාවකට ආර්දනා කරනවා ආර්දන කළ ඔබ වහන්සේ ආපු ගමේ මේ මේ විනයට මෙන්න කොහොමද ඔබ වහන්සේලාගේ ආචරණ වහන්සේලා කරන්නේ? ඒ ස්ථානේ මොකද්ද මේකට තියෙන ක්‍රියාපටිපාටි? මේ ධර්ම කාරණාවට ඔබ වහන්සේ මොකද කට උතරේ? දැන් ඔබ වහන්සේ යන තැන ඇයි අතෙන්ල මෙතෙන් යන්නේ? එතන මොකද්ද මිට වැඩි වෙනක් තියෙන්නේ? කියලා හැම ගමකම ඉන්න ප්‍රභූවරු සංඝයාත් අර ආගන්තුක සංඝයාට ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒ මඩවන ගතියක් තියෙනවා. ඒ සංඝයා මඩවනවා. එතකොට මේ සංඝයා ඊටාම දක්ෂ වෙන්න ඕන නැත්නම් ආගන්තුක සත්කාරයේ නොදෙන මට්ටමකට යනවා. දීලා වැඩක් නැහැ. මොකද මේ සංඝයා ධර්ම විනය දන්නේ. ඒක ওই නාලන්ද විශ්වවිද්‍යාලයේ තිබිලා තියෙන පළවෙනිම සමුඛ පරීක්ෂණය තමයි නාලන්ද විශ්වවිද්‍යාලයේ කාවල් කාමරේ ඉන්නේ ප්‍රධාන මහාචාර්යවරයා. කවුරු හරි විශ්වවිද්‍යාලයට එන්න ඕන නම් එයා ගේට්ටුවේදීම කතා කරලා අහනවා ඇයි එන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇයි හිටපත නැතෑරියේ? උත්තර දුන්න නැත්නම් එතනින් මෙලවනවා. දුන්න නම් උත්තර ඇතුළට ගන්න. ඒ මහායාන බුද්ධ ආගමේ මේක බොහෝම සැරට කරනවා. ඒක තැනක තියෙනවා ගුරුවරයා කියනවා මම මූල ධර්ම විතරයි දන්නේ. අසවල් තැන භාවනා උගන්වන ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නැත්නම් සෙන් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඔබ මේ ඉගෙන ගත්තට මොකද එයා ළඟට ගිහිල්ලා ඉගෙන ගන්න මේ භාවනා කරන්න ඕනේ. කියන්න මාව දන්නවා ටිකක් ගිහිල්ලා පන්තිට ඇතුල් වෙලා භාවනා කරලා එන්නේ කියලා. ඉතින් මෙයා යනකොට ගේට්ටුව වහලා ගිහිල්ලා තට්ටු කරපරවස සින් මාස්ටර් එනවා කසේකුත් අතේ තියෙනවා අතේ. සහන අයියාවේ කියලා. ඊට පස්සේ කියනවා අපේ ආචාර්ය වංශය ඔබ වහන්සේ දන්න කෙනෙක්. මට අපේ ආචාර්ය වංශය කියනවා ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා භාවනා පුරුදු වෙන්නයි කියලා. ආ ඔය මෙතෙන් ආවේ මේ ගුරුවරයාගේ උමනාට මිස කොම්බේ උමනාට නෙවෙනේ කියලා කසෙන් දෙකක් ගහලා එළවන. දැන් මෙයා අපව ගුරුවරයා ගාවට ගිහිල්ලා කියනවා හරි අමාරුයි මේ මාස්ටර් එක කරන්න. මේ මාස්ටර් කියනවා මේ ගුරුවරයා කැමැත්තට එන කට්ටිය බාර ගන්න නැහැ කියලා විතර. මට ගැහුවා මං ආයිට පස්සේ කියනවා එහෙම කියන්න එපා යකෝ. ඊළඟ මගේ ඕනකම කියපන් කියලා. ඉතින් අරයට අමතක වෙන ගන්නේ ආයසරයක් හැමදේ ඉස්සරහට ගිහිල්ලා තට්ටු කරලා ගුරුවරට ඒත් දෙන්නේ කසේ අරගෙන. ඊට පස්සේ අහනවා මොකටද ආවේ? මං සැරයක් ආවා. මට මෙහෙම වැරදුනා. එනිසා මම නැවතත් ආවා. දැන් මොකටද ආවේ? මගේ ඕන කරන. උඹ ගුරුරකින් දෙයක් නැහැ නේ. තොට ඕන දේ කරනනේ. දීපුවාම එකක් ආයෙසර. ඊට පස්සේ ගිහිල්ලා කියනවා දැන් ඔන්න මං ගියා. දැන් දෙවද සෙරෙත් කුටි කෑවා. ඔබතුමා හරව කිව්වට දෙන්නෙත් නැහැ. මගේ තමන අපිට යන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ ගුරුනාංශ කියනවා දෙකම කියාපන් කියලා. ගුරුවරයාටත් කිව්වා මටත් ඕනේ කියලා. දැන් මේ මනසේ ළඟට යනකොටම වෙවුලනවා. ඒත් අර විදිහට මාස්ටර් වෙනවා. මොකටද ආවේ? මම පළවෙනි සැරේ ඇවිල්ලා මේ උත්තර දීලා කුටි කෑවා. දෙවෙනි සැරේ ඇවිල්ලා මේ උත්තර වල දන්නවට මම දැන් කියන්නේ දෙකටම ආවා කියලා. ඒ කන ටිකක් ගහලා කියන දැන් ඇතුළට ඵලයන් කියලා. උඩට රැත්තෙන් එකක් ගහගෙන ආයෙ නැත්නම් ඇතුළට ඵලයන් කියලා. ඒ නිසා මේ සාකච්ඡාවේදී පළවෙනි දැක්මදීම පණිවිඩ දීලා ඉවරයි. ඊට පස්සේ යාට ආයේ විනය ඕනෙත් නැහැ ධර්මය ඕනෙත් නැහැ. ඒ තරම්ම නිහතමානී කරන ගතියක් තියෙනවා ධර්ම සාකච්ඡාවේ. ඉතින් ධර්ම සාකච්ඡාව සඳහා කවදාකවත් සාසුණාංශේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරලා තියෙන්නේ ධර්මයට ලැබී විනයගරුක ඇත්තෝ තම තමන්ගේ අදහස් හුමාරු කරගන්න එක. ඒ හුමාරු කරගන්නකොට ඒක තමයි එදා තිබිලා තියෙන එකම ජනමාධ්‍ය ක්‍රමය. ඒ නිසා ඇවිද්ද පය දහස් වටි ඇවිදින කෙනා දන්නවා මේ කාලගුණී කොහොමද මේ කාලගුණී කොහොමද නැත්තම් මේ වගේ සංවේදන කරන් තිබිලා නැහැ. ඒ නිසා ඇවිදින කෙනා විවිධ සංස්කෘත වලට ලක් වෙලා විවිධ දුෂ්කරතාවට පහළ වෙලා යට පැසුණු බුද්ධියක් සහිත කෙනෙක් සංචාරකයෙක් කියන්නේ. මේ සංචාරක ආපු ගමන් යට ආගන්තුක සත්කාර කරලා එයා දන්න දේ අහගන්න එක මුළු රාත්‍රියම ගත කරනවලු 15 වෙනි අමාවක දවසේ රාත්‍රියේ. ඉතින් ඒක ධර්ම සාකච්ඡා ස්වරූපයෙන් ඇවිල්ලා පස්සේ මේකට අපේ සම්ප්‍රදාය අපේ උත්තරේ සම්ප්‍රදායේ සම්ප්‍රදායප උත්තරේ තමයි සම්ප්‍රදාන කුල කමඨාන් සුද්ධ කරනවා කියන එක. කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ තමන්ට දීලා තියෙන උපදේශ ටික විනය කරුණු ධර්ම කරුණු භාවනා කරලා හැසිරිලා ඒ නියමිත වෙලාවට ගුරුවරයා ළඟට ගිහිල්ලා ගුරුවරයාට තමන්ගේ අත්දැකීම් ටික ඉදිරිපත් කරනවා. එතකොට ගුරුවරයා තමන්ගේ ගුරුකුල වත අනුව ආ මේක හොඳයි මේක වැරදි. මේක කරන්න කියලා මෙයාට උපදෙස් දෙනවා. ඒක අලුත් වැඩිය කිරීමක්. ඒකට අපි සිංහලෙන් කියන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා. ඉතින් ඒකේ භාවනා ජීවිතයේ හම්බෙන ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. Tamanට වැඩියෙන් පොඩ්ඩක් භාවනා කරපු කෙනෙක් ලව්වා. ඒ කමඨාන් සුද්ධ කරගන්න හම්බ වෙනවා නම් ඒක මේ ගැටගැසිච්ච කොණ්ඩයක් හොඳට පීරලා නැවත කොණ්ඩ මොස්තරක් දාන්න සුදුසු විදිහට සකස් කරා වගේ ඒකට අනාකූලව ගමන් කරපු ජල ප්‍රවාහයක් ආකූලව ගමන් කරපු ජල ප්‍රවාහයක් අනාකූල කරලා දුන්නා වගේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවකදී මේ හම්බ වෙන දැනුම මහා නිවනක පුංචි ක්ෂුද්‍ර අවස්ථාවක් ධර්ම සාකච්ඡාවේ තරම පණ පිළිරණ ගතියක් තියෙනවා. ඉතින් මට හිතුණා අද දවසේ ධර්මදේශනාදී පෙන්ලා දෙන්න අපි මේ තව කෙනෙක් බාහිරේ තියාගෙන කරන ධර්ම සාකච්ඡාව සහ අපේ හිතේ ඇතුලේ ඒ සඳහා ධර්ම සාකච්ඡාට සූදානම් වීම සඳහා අවශ්‍ය කරන චෛතසික ටික අපි දන්නවනම් අපිට කලකදී වෙන කෙනෙක් නැතුව ඇතුළතින්ම මේ විමසුන් නුවණ මේ මීමන්සා බුද්ධිය මේ විචාර බුද්ධිය දියුණු වෙනවද ඒ නිසා තමන්ගේ ප්‍රශ්න තමන් තුළින්ම විශ්ලේෂණය පුළුවන්ද විශ්ලේෂණකට පස්සේ අපිට ඕන කරලා තියෙන තව වැඩි හිටියෙක් ලබ මේක මෙහෙමද කියලා දැනගන්න එක මිසක් වැඩි හිටියෙක් අත්‍යවශ්‍ය වෙන්නේ අන්න ඒ සඳහා සරුවචන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන යෝගාවචරික දතේතු චෛතසිකවල අපි චෛතසික පැත්තෙන් කතා කරොත් ඊටම වැද්දගත්ම චෛතසිකයේ තමයි මේ ධර්ම සාකච්ඡාවට ආචාර ධර්ම වශයෙන් දෙන්නේ එකතු කරන සාකච්ඡාවක හෝ එහෙනම් අරමුණක තියෙන තව අරමුණකට යනකොට එක ඉරියව්වක ඉඳලා තව ඉරියව්වකට යනකොට ඒ ලදරු මනස භාවනාවට නුපුරු මනස හරියට හැලහැප්පෙනවා අතින් අතට ගිනින බබෙක් වගේ. එනිසා එකම අරමුණේ දිගට යනකොට හෝ එකම ඉරියව්වේ ඉන්නවට වඩා ඒ යෝගාවචරයට ඉරිය අරමුණට බාධා කරන ඉරියවට බාධා කරන දෙයක් ආවට පස්සේ මේකෙදී හිත සමබර කිරීම සඳහා අත්‍යවශ්‍ය චෛතසිකේ තමයි මේ විචාර කියන චෛතසිකේ. අපි ඒක ඒකට තනියම හිට ගන්න බෑ. ඒක විතක්ක ਵਿਚාර දෙක වශයෙන් තමයි යුගලයක් වශයෙන් තමයි සාමාන්‍යයෙන් කතා කරන්නේ. නමුත් අභිධර්ම වල එහෙම නැත්නම් අපේ අටුවා සංස්කෘතියේ සාහිත්‍යයේදී මේක විතක්ක ਵਿਚාර කියලා දෙන් කරලත් කතා කරන වෙලාවල් තියෙනවා. නමුත් මේ යුගල චෛසිකයක් වශයෙන් තමයි කතා කරන්නේ විතක් ਵਿਚාර දෙක එකට තියෙන. ඉතින් අපි මේ භාවනා කරන පේසක් වශයෙන් මොකද්ද මේ විතක්කේ කියලා කියන්නේ මොකද්ද මේ ਵਿਚාරය කියලා දැනගන්න එක මේ කාලීන ධම්ම සාකච්ඡා කියන මාතෘකාවර්තේ ධර්මදේශනාවකටත් අදාළයි. ඒ විතරක් නෙමෙයි මේක දැනගෙන තීරුම් ගත්තොත් එයා කාලීන ධර්ම සාකච්ඡා ප්‍රායෝගිකව කරනකොට වැඩ ගන්නත් දානවා. ඒ විතරක් නෙවෙයි තාගෙනුන කියලා දෙන්නත් දානවා. ඒ නිසා අවශ්‍ය වෙන ਵਿਚාර කියන චෛසිකය හඳුලා දෙන්න ඉස්සලා විතක්ක කියන චෛසිකය දැනගන්න ඒ විතක්කය කියලා කියන්නේ අපිට සාමාන්‍ය දෙයක් තමයි මිනිස්සෙක් කියන සතා එයා පංචවෝකාර භාවයක් තියෙන්නේ. අර දීයති චිත්තක්ෂණික රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. නමුත් මේ පහෙන් පහම ප්‍රභවයක් වශයෙන් හැකියාවල් වශයෙන් තිබුණට එක වේලාවකට මේ පහෙන් එකයි වැඩ කරන්නේ. අපිට ඇහ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා. අපි ඇහෙන් රූප බලන වෙලාවට අනික් හතරම ඒ ආයතන වැහිලා යනවා. කනේ ශබ්ද අහනකොට අනික් ආයතන හතර වැහිලා යනවා. එතකොට මේ හතරක් නෑ පහක් ආයතන තියේදී මේ දී ඇති චිත්තක්ෂණයේ මොන ආයතනයේද වැඩ කරන්න කියලා කියන්නේ ආයතන රාශියකින් තේරීමක් කරන්න වෙනවා. එකක් තෝරනවා. ඒකට භයානක අපරාධයක් සිදු වෙනවා හතරක් වැහෙනවා. අර ඒ තෝරපු එකට අපි කොච්චර නතු වෙනවද කියනවනම් තණ්හා කරනවද කියනවනම් අවිද්‍යාවටපත් වෙනවද කියනවනම් මේ එකක් තීරීම නිසා හතරක් වැහෙන බව නොදැනීම පු탁ජනයේ ගති. ඔකට තමයි සංසාර කියන්නේ. අපි එකක් තෝරන ගැන පහ හතරක් අමතක කරනවා. ඒ අවිද්‍යාව තෝරගත් එකට තියෙන කෑදරකම නිසා, මුවා වෙන ගතිය නිසා හතරක් අමතක වෙන බව මතක නැහැ. ඒ මැදට තෝරගත් එකම මම තෝරගත්ත දේ මගේදී, මමය, මාගේ, මගේ ආත්මික කෙනෙක්ගේ කොච්චර තණ්හා කරනවද කිව්වොත් අපි බීමත් පුද්ගලයකට වැඩිය, කුඩු ගහපු කෙනෙකුට වැඩිය අපි තෝරගන්න අරමුණේ මත් වෙනවා. අන්න මේ තේරීම කරන චෛසිකේට තමයි පහක් ආයතනවල කොයි ආයතනයේද වැඩ කරන්න කියනක චේරීම කරන්නේ විතක්කය. ඒ කියන අරමුණ හිත නැංවීම කිය. මේකෙම තව පැත්තක් තමයි ඇහකන දිවනාසේ කය මන කියන මේ ඉඳුරන් සම්බන්ධ දොරටු පහට අදාළ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා. මේ රූප ශබ්ද ගන්ධ ස්පර්ශ විවිධ හැඩතල විවිධ ආකාර වලින් ලක්ෂ ආකාරයකට මතුවෙනකොට අපිට දීයති චිත්තක්ෂණයකට ගන්න පුළුවන් මේ බොහෝ අරමුණු වලින් එකක් විතරයි. ඇහැ ගත්තනම් රූපයක් විතරයි ගන්න පුළුවන්. ඇහැට සද්ද අරමුණු වෙන්නේ ගන්ධ රස පහස අරමුණු වෙන්නේ මේ ඇහැට අරමුණු වෙන රූපේ මොකද්ද කියලා තෝරන්නේ බොහෝ දේවල් අතර මේ ස්වයංවරයක් වගේ විතක්ක චෛතසිකේ. ඒ විතක්කචෛතසිකයකට ගිය ගමන් ඒක කොච්චර කෑදරව අල්ලබදා ගන්නවද කියනවනම් එයාට දන්නේ මේ රූප වර්ණ වෙලාවේ සද්දක් තිබුණා මට ඇහිුන්නේ නැහැ. රූප වර්ණ ගඳක් රසක් පහසක් තිබුණා මට තේරෙන්නේ නැහැ මම රූපෙටමත් වුණා කියනක මේ භයානකම නිසා මේ විතක්කචෛතසිකේ දන්නේ නැති කෙනා කේන්දර බලනවා. දෙයක් දීපුවාම තෝරගන්න බැරුව අන්දවන්ද වෙනවා. එයා දන්නේ නැහැ කොහොමද මේ යාන්ත්‍රය වෙන්නේ කියලා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද? කෙලෙස් ප්‍රවාහයක් එනවා. භව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කියලා මම ඉතින් බෙක් කියන. මේ කාමයේ ඇති කරන මේ රූපය අල්ලගෙන ඒ රූපයට ප්‍රේම කරලා අනන්ත අප්‍රමාණ පව් ඇති කරගන්නවා. හැබැයි ආයතන රූප දැකීම පිනක් කියන. මනනන්දනීය රූප දැකීම පිනක් කියලා. ඒ රූපේ තව බදා ගන්න, තව ලොකු කර ගන්න, ෆොටෝ කරලා පිච්චුල ගහ ගන්න ඉතින් අපිට යන්ත්‍ර සූත්‍ර හම්බ වෙන අපි කියන පොහසත් කියන. අපි පොහසත් වෙන්නේ කාමෙටයි. අපි පොහසත් වෙන්නේ සංසාරෙටයි. හැබැයි මේ භව රෝගේ හදන රූපෙටමත් වෙලයි මේ ප්‍රේම කරන්න කිව්වොත් ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා කිව්වට පස්සේ මේ ප්‍රේම කරන්නේ ශෝකෙට බව දැනගන්න අපි දැනගන්න මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියේදී මේ භව රෝගේ හදන රූපෙට හිත යොමු කලේ මේ විතක්කේ විතක්කේ මගේ සුභ සිද්ධියටද වැඩ කරන්නේ නැත්නම් මගේ න්‍යායපත්‍රයටද වැඩ කරන්න කිව්වොත් එක්කෙක්වත් න්‍යායපත්‍රේ නෙවෙයි වැඩ කරන්නේ අපි හැම කෙනාම විතක්කේ බැලියෝ විතක්කේ දාසියෝ විතක්කේ බත් බැලියෝ විතක්කේට කපුරනවා එයා ගන්නවා සුක්කානම අතට එයාට ඕන තැන යනවා භාවනා කරන හෝ කිසිම කෙනෙකුට ඊගා චිත්තක්ෂණේ මම මොකද්ද කරන්න කියන එක දැනගන්න බෑ. හිතන්නවත් බෑ. හිතන්න පුළුවන් නම් ආනපන දුන්නට පස්සේ කියන්න පුළුවන් වෙන්න බෑ ඊගා චිත්තක්ෂණේ ආස්වාස ප්‍රසවාස බලපං. ඊගා චිත්තක්ෂණේ ආස්වාස ප්‍රසවාසය බලපං. කවුද නොකියන්නේ? ඔක්කොමලා කියනවා නමුත් ඉන්නේ නෑ. හිත ආනපන ඉන්නේ නෑ. සක්මන් කරනකොට අපි කිව්වොත් මේ වම දකුණේ හිටපන් කියලා. අපි දන්නවා ඒක හිතසුවයි. ඒක අත්ත් සිද්ධිය සලකනවායි කිය. නු සක්මන් කරනකොට රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස වශයෙන් අපේ හිතේ එක එක තැන් වලට දෝනවා. එනිසා මේ විතක්කය කියන චෛතසිකේ වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද විතක්කය හොයලා දෙන දේ මට ඒකාන්ත අර්ථ සිද්ධිය සලකනවාද කියන එක මේ එකම පෘ탁ජනයකටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා පෘ탁ජනයා මේ විතක්කයට පෝර දාන විතක්කේට ආහාර සපේන කැඹිරිල්ලක් හඹරන ජීවිතේ පුරා. අන්තිම මරණ චිත්තක්ෂණය කොටයි දන්නේ මේ විතක්කේ අපි සම්පූර්ණ වර්තමානයේ හිත පන්නලා කවදාක සන්තෝෂ කරන්න බැරි ඉඳුරන් සම්පූර්ණ කිරීමකට රස බැලීමකට යොමු කරවල අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ඊටපන්දව දෙවත්තේ පත්තු කරා වගේ විනාශ කරලා මරණ චිත්තක්ෂණේ මතු කරලා දෙනවා නටබුත ඔයිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ කියලා. ඒ නිසා ජීවත් වෙන වෙලාවක කාට හරි විතක්කේ දිහා බලලා ඒක කොහොමද මේ මෙහෙවීම කරන්න කියලා බැලුවොත් හැම කෙනාටම බය හිතෙන තරම් අපේ තේ තරම්ම පාහරයි අපේ තේ තරම්ම තුච්චයි අපේ තේ තරම්ම ලැජ්ජ බය නැහැ අපේ තේ තරම්ම තරම් නොවන වැඩ කරනවා කිසිම කෙනෙකුට සතුටු වෙන්න බෑ මගේ විතක්කේ මං වෙනුවෙන් ඉදිරිපත් කළ කරන වැඩ දිහා බලනකොට අනිවාර්යයෙන්ම Taman නොමග යන තැනක ඉන්නේ ඒ නිසා හැම කෙනාටම අතීතය මතක් කරපුවාම කනගාටුවක් තියෙනවා. වර්තමානයේ නම් යම් ප්‍රමාණයක නම විතක්කේ වර්තමානයේ ඉන්න කැමති නැහැ. විතක්ක හැමදාම අපි අතීතයට කියනවා අනාගතයට කියනවා අරයමයා ගැන කියනවා අතර මෙතන ගැන කියනවා. ඉතින් මේ විතක්කේ මේ තරම් අපිට නපුරක් කරද්දී මෙහා සඳහන් මේ කඹරන්නේ හොයන්නේ හම්බ කරන්නේ. එහෙව් විතක්කයක් ගැන භාවනාවේදී මුණට මුණ දාන්න පුළුවන්ද? ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්ද කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා ਵਿਚාරය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න. යම් හේකින් යම් දෙයකට විතක්ක යොමු කරා නම් ඒ යොමු කර දේ මොකක්දයි කියලා හොයලා බලන ගතිය මට සුභ සිද්ධියටද නැත්නම් මට අහේනිය පිණිසද කෙලෙස්ද කුසල්ද වර්තමානයේද නැද්ද කියන එක ਵਿਚාරයෙන් තමයි කරලා දෙන්නේ. නිසා විතක්කේ යණ යන එක අභිරමණය කරන වෙනුවට මේ ගියේ එක හොඳටද ගියේ නරකටද ගියේ හරියටද ගියේ වැරදියටද ගියේ මට හිතසුව පිණිසද නැද්ද කියන එක තේරුම් ගන්න බෑ කාටවත් විතක්කේ අඳුර ගන්න නැතුව. නිසා ਵਿਚාරය ක්‍රියාත්මක වෙලා නැහැ. අපේ මොලේ හැදිලා තියෙන 100%ක් විතක් ਵਿਚාරයෙන් නම් උදාහරණයක් වශයෙන් අපි එකෙන් දශමස් දෙකකටවත් වැඩ අරන්නේ කියන එකයි විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ. කවදාකවත් මේ හිත ගිය අරමුණ මේකයි කියලා දැනගන්න අවබෝධයට වැඩිය හිත ගිය තැන අභිරමණය කරන හිත ගිය තැන ආදර රජ මාලිගාව හදාගන්න එක තමයි ලෝකේ තියෙන්නේ. ඉතින් මෙහෙව් ලෝකේ මායයට නිතරම ජයක් හම්බෙන්නේ. කිසිම අභියෝගයක් නැතුව බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔය හිතර පුළුවන් මේක අල්ලන්න පුළුවන් නම් ඇස් දෙක වහන්න සද්ද නැතනකට යන්න ගන්ධ රස බලන්න එපා කය හොල්ලන්න එපා බලන්න හිත දුවන තැන මේක පිස්සුවෙන්චි වඳුරෙක් වගේ හැම තැනම දුවනවා ඒ නිසා භාවනා කරලා කවදා හෝ යම් දවසක විතක්කේ දකපේ කරන නැගිටලා යනවා මගේ හිතට භාවනා බෑ මට භාවනාව ගැළපෙන්නේ නැහැ. මට තේරෙන්නේ මොකද හිතයි විදිනවයි කියලා. ඒ කියන්නේ යාට පෞරුෂත්වයක් නැහැ. මේ විතක්කේ මං කියන දේ අහන්නේ ඒක අවබෝධ කිරීම වැදගත් කියලා තේරුම් ගන්න දන්නේ. ඒ කියන්නේ ඒ කෙනාට බණ ඇහිලා නැහැ. කාමයෙන් වෙන්ුණාට කාම සංඥාවකට කරදර කරනකොට ඒ කාම සංඥා විඳගෙන ඉදිරියට ගියේ නැත්තම් උඹට භාවනාවක් හරියන්නේ සක්කාම වස්තු වල ඉන්නවට වැඩිය මේ කාම සංඥාව මගේ හිත නොසන්ඩාලයි කියලා දැනගන්න එක භාවනාව හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය මේ මම අභියෝග කරනවා මෙතන ඉන්න ඔක්කොටම එක්කෙනෙක්වත් මේකේ භාවනා ප්‍රතිඵලයක් කියලා බාර ගන්න ලෑස්ති නැහැ භාවනාවට ඉඳගත්තට පස්සේ කවදාකවත් නැත්තම් කෙලෙස් හැවිස්සෙන බව භාවනා පළවෙනි ප්‍රතිඵලය අපි හිතන්නේ තියෙන ගෙවල් දොරවල් එළියට ආවට පස්සේ අපිට භාවනා හරියයි නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ගෙදෙන් දොරෙන් එළියට ආවට පස්සේ තමයි කෙලෙස් ඇවිස්සෙන්න පටන් ගන්න. මේ කිසි කෙනෙක් බාර ගන්න කැමති නැහැ. නිල්ලම ගියාට පස්සේ මම 79 80 වෙනකොට පිටරටින් ආපු ඇත්තෝ තමයි ගොඩක් හිටියේ භාවනා කරන හැම කෙනාම කියනවා ගෙදර දොරේ හිටියට වැඩිය විශාල ප්‍රශ්න මතුවෙනවා කියලා. හිත හරියට තැවෙනවා. බොහොම වනමුකේ පාදපු වෙලාවක වගේ තුවාලේ පාදපු වෙලාවක රිදෙනවා කියන්නේ. කොඩින් මත hina වෙලා කියන ඕක තමයි භාවනාවේ පළවෙනි ප්‍රතිඵලය. ඉතින් එළියට ආවට පස්සේ නැත්තම් උදේකලා වුණාට පස්සේ කෙලෙස් ඇවිස්සෙනවා. හැබැයි මේ කෙලෙස් නෙවෙයි මේ කෙලෙස් සංඥා අන්න ඒක මෝණ දෙන්න බෑ අපට. ඒ තරම් අපි මේ ධර්මය ප්‍රත්‍යක්ෂ නැත්තම් ප්‍රතිඵල විඳින්න අපි කැමති නෑ. අපි හිතනවා මැජික් ක්‍රමයකට අපිට ඉඳගත්ත ගමන් නිවන් ලම්බෙයි කියලා. නෑ. මේ ਵਿਚාරය දන්න කෙනෙක් දැනගන්න යුතු එකක් තමයි. ගෙදර දොරේ ඉන්නකම් අපේ හිත මෙච්චර නොසන්ඩාල බවවත් අපි දන්නේ නෑ. ගෙදර දොරෙන් අයින් වෙලා කොට් එක වාඩි වෙලා ඉන්න ඕනේ බලන්න. අන්න එතකොට පේනවා මේක පිටිපස්ස තියෙන වැඩපිළිවෙල. නැත්නම් මේක භාවනායේ දියුණුවක් ප්‍රතිපදාවක් ඉදිරි ගමනක් කියලා කාටවත් තේරෙන්නේ නැත්නම් මේ විතක්ක ਵਿਚාර දෙකේ ਵਿਚාරයෙන් ආධුනිකයට හොයලා දෙන්නේ කෙලෙස්මයි. ඒක යෝගාචර පිළිගන්න කැමති නෑ. එයා හිතනවා කෙලින්ම නිවනට යයි කියලා. ඒ කෙලෙස් ටික හඳුනාගෙන ඒක කාටද කියන්න පුළුවන් නම් මේ මේ විදියට දවසට මෙච්චර වෙලාවක් වැඩ බහලා තිබලා භාවනා කරන ඒ භාවනා කරන මගේ හිත මෙච්චර කාමච්ඡන්දේ ඉදිරියපත් වෙනවා මෙච්චර ද්වේෂය ඉදිරියපත් වෙනවා මෙච්චර මට නිදිමත එනවා. මෙච්චර මට සැකේනවා. මෙච්චර මට අතීත අනාගත වෙනවා කියලා එක්කෙනෙකුටවත් කියන්න බෑ. මොකද අපි හැම කෙනාම සුද්ධවන්තය වෙන්න උත්සාහ කරනවා. يعني මගේ හිත නම් ඒව නෑ මගේ හිත නම් බොහොම සාන්ත දාන්ත කියාගන්න හදනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී කවුරු හරි තේරුම් ගත්තොත් භාවනා කරන්න වාඩි වෙන එකත් පිනක්. එතකොට සීල සම්පූර්ණ නමුත් ඇති වෙච්ච දේ හෙලි කරන්න බැරි. මොකද අපි කවදාකවත් කමඨාන සුද්ධ කරගන්නේ නැහැ. අපි කවතාවත් ධර්ම සාකච්ඡාවක් කරලා නැහැ. අපිට මේ අපේ මමයාගේ සුදු උණු ගන්න ඕන වෙලා තියෙන්නේ. මමයා උඩ තියලා එයා සුද්ධවන්තයි මම මේ කාමෙන් අයින් වෙලා ඉන්නේ. නමුත් ඕනම භවනා කරන කෙනෙක් දන්නවා කාමෙන් අයින් වෙච්ච මනුස්සයාගේ කාම සංඥාව කාමේ ඉන්න කෙනාට වැඩිය වැඩි. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ වනමුකේ සුද්ධ කරුවාට පස්සේ තුවාලෙට තුවාලෙ රිදෙනවා වැඩි. භවනා කරපෙන්න එක දන්නවා. නමුත් සාකච්ඡාව දන්නේ නැති එකන ඒක වහන්න හදනවා. ඒ කාරණාව තේරුම් ගත්තොත් මම හිතනවා භාවනා ජීවිතය නැත්නම් පැවිදි ජීවිතය අබිනිෂ්ක්‍මණ ජීවිතය 80ක් විතර විසදෙයි. හැබැයි මෙතන ඉවර වෙන්නේ නැහැ. එයා ඊට පස්සේ අපි කියමු බුදුරජාණන් වහන්සේ මේකට කියන බුදුරජාණන් මේකට විශ්වමි විශ්වසනීය විශ්වගත උත්තරයක් දෙනවා. ඔය මතුවෙන කාම සංඥාව නැති කරන්න බෑ රූප කර්මස්ථානයකට හිත දාන්න නැතුව. ගෙදරින් ආවට පස්සේ අපි දැන් දැන් කියනනම් භාවනාවට වෙලා වෙන් කරගත්තට පස්සේ මේක දෝරේ ගලන්න පටන් අර ගන්නවා කාම සංඥා. ඒ කාම සංඥාට වෛර කරලා ඒ කාම සංඥා ඇති කරේ අරයය මෙයයි කියලා අපි ආත්ම සංඥාවෙන් හේතු කරන වෙනුවට ඒක රූප කර්මස්ථානකින් ප්‍රතිස්ථාපනය කිරීම තමයි අපි සීල ශික්ෂා ඉඳලා සමාධි ශික්ෂාට යනවා කියලා කියන්නේ. ඒ රූප කර්මස්ථානේ අඬලා යාප්පු වෙලා මොන જાතියෙන් හරි කාම සංඥාට එන්න ඉඩ නොතබන ප්‍රමාණයට නැවත නැවත නැවත නැවත රූප රූප කර්මත්තන හිත උලන එක පිරිමැදින එක ආයසරක් විතක්කේ කියලා කියනවා. ඒ විතක්කේදී මට දැන් කාම සංඥාව වෙනුවට මට වෙනදාට වැඩි ආස්වාස් ප්‍රසවාසයේ හිටිනවා. වෙනදාට වැඩි වම දකුණේ හිටිනොයි කියලා රූප කර්මස්ථානයේ සරණ ඇසුර හාදකම යාලුකම වැඩි වෙනවා නම් යාට ඒකේ හෙලි කරන්න පුළුවන් වෙන්නේ ਵਿਚාරය කියන චෛසිකේ හරහා තමයි. යාට කියන්න පුළුවන් මම gedirin ආබබ හැබෑව භාවනාවට කාලේ වෙන් කරගත්ත බව හැබෑ මට ඉස්සර හරියට මේ විදිහේ ප්‍රශ්න මතුවෙනවා. මං දැන් කර්මස්ථාන පිංසිද්ධ වෙන්න වෙනදාට වැඩිය ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියෙනවා. මට හිත තියෙන බව කියන්න පුළුවන්. ඒ කියමන එක එක ගලකින් කුරුල්ලෝ දෙන්නේ අයින් මරා ගන්නවා කියන්නේ තුනක් මරා ගන්න. මට එයා දන්නවනම් මගේ අරමුණ රූපේ හිටියයි කියලා. දන්නවා මගේ හිත කාමේනේ කාම සංඥාවේ නේ ඒ වෙනකොට රූප කරපත්තානේ හිටියා. උග දෙනෙක් එකෙන් සතුටු වෙන්නේ නැහැ. උග දෙනෙක් ඊට වැඩි මොනවදෝ ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. අඩු ගානේ ඒකවත් හෙලිකරන්න දන්නේ නැහැ. කමඨාන් වාර්තාව ලියන්න ගියාට පස්සේ වැරදිච්ච ඒවායි පරිදිච්ච ඒවායි විතරයි කතා කරන්නේ. අඩු ගානේ මගේ හිත ආනපානෙට ගියා. අඩු ගානේ මගේ හිත වමන දකුණට ගියයි කියලා ඒ බුරුම පණ්ඩිත් ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කිරීම වාර්තාවේ ලියලා තියෙනවා. මම කමඨාන මුදුන්පත් වෙච්ච තැනින් කතාව පටන් අරගනින් අනික් සේරම වල්පත්. අනික් සේරම තම්පප්පලාප. ගොඩේ කතා. තේරුමක් නැති කතා. ඕන තරම් තියෙන පත්තරේ කියවන්න අර. ඕන තරම් තියෙන රේඩියෝ කහන්න. ඕන තරම් කියවන ටෙලිවිෂන් එකේ බලන්න. මොකද තමන් ඒකට තටන්නේ. Taman කතා කරන මම මෙච්චර දවසක් ඉඳගෙන මට එක චිත්තක්ෂණයක මානපානෙ මතුණා. දැන් චිත්තක්ෂණ දෙකක මතුණා. මෙන්න මේකේ හෙලි කරන්න නම් ධර්ම සාකච්ඡාවක මේක අභීතව කියන්න නම් මේ විතක්ක ਵਿਚාරචෛසික දෙක තේරුම් ගන්න ඕනේ. මම දැකලා නෑ මහාශී ක්‍රමේ විතර නැත්නම් මට පැකිලෙන්නේ නැතුව කියන උඩ පණ්ඩිත ස්වාමීන් වහන්සේ විතර මේ කාරණා මාස ගණන් කියලා දෙනවා ඒ මාස දෙකේ රිට්‍රීට් එකේ දවස් 15කට වැඩි උගන්වන්නේ ඔච්චරයි. මේ වල්පල් කතාව නතර කරලා කොච්චර චිත්තක්ෂණාවක් අරමුණේ තියනවද කියපන්. අරමුණට හිත ගියා නම් මෙන්න ගිය අරමුණ මේකයි. මේක කියන්න පුළුවන් නම් ඒ සානිකන 100 100ක් මම ප්‍රශ්න බාර ගන්නවා කියන්නේ. ඊට පස්සේ මගේ අතේ ප්‍රශ්න තියෙනවා. මම දන්නවා යොමු කරන්නදී. ඔබ වැරදිච්චවා කියනවා නම්, පෙරදිච්චවා කියනවා නම්, අරයා මෙයා ගැන කතා කරනවා නම්, ඒ කියන්නේ තාම කාමේසා කාමසඤ්ඤාව තේරුම් අරගෙන නැහැ. විතක්ක ਵਿਚාර දෙක තේරුම් අරගෙනත් නැහැ. ඒ නිසා ඊව ගැන කතා කරන්න කතා කරන්න මිත්‍යා විච මිත්‍යා විතා විචාර විතක්ක වලට පොර වෙනවා. සම්මා විතක්ක සම්මා විචාර නැත්නම් ඒකට කියන සම්මා සංකප්ප කියලා කියනවා. දෙන්න නම් කවදාකවත් වැරදිච්ච එකක් වැරදිච්ච එකක් මතක් කරන්නත් එපා සිහි කරන්නත් එපා හරි ගියක විතරක් කියන්න. මේකට සක්කෝ කියලා වචන පාවිච්චි කරනවා. හැකි සංඥාව තියාගන්න. එතකොට මේ manussොත් එක්ක කතා කරනවායි කියලා කියන්නේ සුද්ධ සම්පප්පලාපය. මොකද මිනිස්සු මිනිස්සුන්ට ඕනෙම අනුගේ කුරු කන්දල් කතා කරන්නේ. Tamange වැරදිච්ච දේවල් කතා කරන්නේ. තමන්ගේ අඩුපාඩුකම් කතා කරනවා. ඉතින් ඒකෙන් හිතනවා අනුන්ගේ අනුකම්පාව ලැබෙයි කියලා. අනුකම්පාව ලැබුණොත් ඒ අනුකම්පා කරපු එක අසත්පුරුෂයි. ඒ ධර්මයේ අසත් ධර්මයි. අනුකම්ප කරන તો කන රත් වෙන දෙයක් ගහලා උඹේ කියාගන්නේ මෙන්න මේක කරපන් කිව්වනම් සත්පුරුෂෙක් කියන්නේ. සත් ධර්මය කියන්නේ නමුත් අපි මේ භාවනා කරන්න ගියාම මේක අපි දන්නේ මේ සත් ධර්මය ලං කරගන්න වෙලයි සත්පුරුෂය ලං කරගන්න නැටි. එතකොට මම්බුරුමේ යන්න හදනකොට ඒ නිව්සීලන්ත ආමසු කෙනෙක් හිටියා. ඒ හාමුදුරුවෝ මට කිව්වා අඬන්න ලැහැස්තිනම් ඵලයක් කිසිම අනුකම්පාවක් තක් නැහැ ගහන්න පටන් අරගත්තම ගහන්නෙම දක්ෂ ශිෂ්‍යයන්ට විතරයි. අනික කට්ටිය ගැන තකන්නෙම නෑ. ඔබ පැත්තකල නිකන් හිටපන් කියනවා. පුදුමාකාර විදියට හරියට හදනවා ව්‍යාකරණ. හදනවා ඉදිරිපත් කිරීම මේකටයි මම කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. මේ විදියට යම් වෙලාවක මේ විතක්ක ਵਿਚාර දෙක තේරුම් ගත්තනම් ඒ යෝගාවචරයා මේ තීර කාමේ දුරු කරන්න කාම සංඥා දුරු කරන්න තියෙන එකම උපක්‍රමයේ විතක්ක ਵਿਚාර විතරයි. පුළුවන් තරම් මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න ආස්වාස කරනකොට ආස්වාසය ප්‍රස්වාස කරන ප්‍රස්වාසය පිම්බීම හැකිලිම වම දවන කරලා කරලා කරලා කරලා අපිට විනාඩි 5ක් 10ක් කාමේ සහ කාම සංඥාවෙන් දුරු කරලා මම ඉන්නේ ආස්වාස් ප්‍රස්වාසය නැත්තම් මූණට මුණ දාලා ඉන්නේ කියලා කියාගන්න පටන් ගත්තට පස්සේ යෝගාචර පුංචි ස්පාසුවක් හම්බ වෙනවා මේ ධර්ම සාකච්ඡාවේ ආනිසංසය මෙනෙහි නොකර අරමුණට මොනට මොන දාලා ඉන්න පුළුවන් තරක් හම් වෙනවා. මෙනේ කරලා කරලා කරලා කරලා අරමුණ දෙපිට දමාගෙන කීකරු කරගෙන ඒකම පරිචයක් විදියට මෙනේ නොකරත් කාමෙත් නැහැ කාම සංඥාවලුත් නැහැ අරමුණේ මොනට මොන දාගෙන ඉන්න වෙලාව යෝග ජීවිතයේ තමන්ට තමන්ගේ ස්වයං පාලනේ එන්න පටන් ගන්න වෙලාව. මෙතනදී කිවෙති ඉතාමත්ම වැදගත් දේ තමයි එහෙම මෙනෙහි නොකර අරමුණ මොනට මොන දාලා ඉන්න පුළුවන්කම තියෙද්දි මෙනෙහි කරන එකත් අකතිරුවා. ඒත් අසත්පුරුෂයා. ඒත් අසද්දා. ඒ නිසා කාලීන ධර්ම සාකච්ඡා කියලා කියන්නේ කොතනදී මෙනෙහි කළ යුතුද කොතනදී මෙනෙහි නොකළ යුතුද කියන එක මම හෙට උදේ වෙනකම් බණ කිව්වත් කියලා දෙන්න තේරෙන්නේ ඒක තමයි මේ අපිට නිතර කමඨාන් සුද්ධ කරන්න ඕන වෙන්නේ කොච්චරක් දුරට යනකම් මෙනෙහි කරන්න ඕනේද කොතනදී මෙනෙහි කිරීම සම්භූව සිද්ධ වෙනවද? එතනදී ඒකට වෙන්න ඉඩ ඇරලා ඒක දැකපු කෙනාට විතරයි ප්‍රීතිය පහළ වෙන්නේ භාවනාවේ. ඒ නිසා කාමේ තියෙන තාක්කල් කාම සංඥාව පේන්නේ. කාමේ අතහැරියට පස්සේ කාම සංඥාව පේනවා. උඟ දෙනේ බය වෙනවා. කාම සංඥාව තියෙන තාක්කල් රූප කර්මස්ථානේ පේන්නේ. රූප කර්මස්ථානේ තිබිච්ච ගමන් කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. ඒ රූප කර්මස්ථානේ කම්මැලි. මෙනෙහි කරලා මෙනෙහි කරලා රූප සමර්ථනස්ථාන ඉදිරියපත් කරලා පස්සේ ටික වේලාවකින් හම්බ වෙන යෝගාවචරයට පුංචි වරයක් දැන් උඹට පුළුවන් මෙනෙහි නොකර යන්න කියලා. එතෙන්දිත් මෙනෙහි කළොත් ආයසරයක් නසුදුසු වෙලාවේ ධර්ම සාකච්ඡා කරා මිතක්ක ਵਿਚාර කරයි කියලා ඒ යෝගාවචරයට භාවනාව හරියන්නේම නැහැ. මේ දුවන බයිසිකල් එක පොහොක් ඇතුලට ලීයක් දැම්මා වගේ දඩ බඩ ගාලා කැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා හරියට දැනගෙන මෙතෙන්දී මෙනේ කරලා මෙතෙන්දී මෙනේ නොකරනවායි කියන එක දැකපු එක්කෙනෙක්වත් මේ අවුරුදු 30 ඇතුළත මට කවදාකවත් හම්බෙලා නැහැ. එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. හැබැයි ඒක සම්බන්ධයෙන් අපේ ඥානරාම ස්වාමීන් කියනවා වෙන වෙහෙස බලන්න එපා. ඒකම කියලා දෙන්න. ප්‍රශ්න එනවනම් මෙනෙහි කරපන්. මෙනෙහි කළොත් ඉබේ යනවනම් කත ඇරපන්. කවදාකවත් එන්නේ ඒගොල්ලෝ ප්‍රශ්නෙන්නේ ඒවට ප්‍රශ්න ගැන කතා කරගෙන. එහෙනම් මෙනෙහි කිරීම නොකර ප්‍රාර්ථනා කරනවා. මං දන් දීලා තිනවා මං සිල්ලා කරලා තිනවා මට භාවනා හරියන්නේ නැහැ. මෙනෙහි කරලා ඉවරලා මෙනෙහි නොකර යන්න පුළුවන් තැනට එනකොට ඒක නතර කරන්න දන්නෙත් නැහැ. සිය සැරයක් හරි කියලා තිනවා අනුකම්පා කරලා කියලා දෙන්න ඕකේ තමයි ශාසනය තියෙන්නේ. ඕකේ තමයි අවුරුදු 2600ක් මේ ශාසනය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සිය සැරයක් කිව්වයි කියලා. ඒත් මේ මමනකම තකතිරුකම යෝගාවචරයක් කළත් 101 වෙනි වතාවටත් මසුරු නොවි මේ උපදේශය නැවත දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්න එපයි කියලා තියෙන 102 වෙනි වතාවට නොකර ඉඳී කියලා 102 වෙනි වතාවට ඒ තකතිරුකම එහෙමම කරනවා යටිල්ලියලා තියෙනවා. නමුත් උඹ 102 වෙනි වතාවට උපදෙස් දීපන් භයානක ලෙඩු සනීප වෙන වෙලාවල් ඇත. එච්චරයි. අවධානය ඉල්ලලා තියෙන භයානක ලෙඩු තසන සනීප වෙන ඇත. හිතන්නේ මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් මේ විපස්සනාවක් ලංකාව වගේ රටක මතු කරන්න ගිහිල්ලා කොච්චරක් අනුකම්පාවෙන් කියලා දෙන්නද කියලා අපේ අම්මන්ට පුළුවන් ද අපිට එහෙම අනුකම්පා කරන්න. කද්දාවත් බෑ. හිතන්න එපා ඒකයි බුදුහාමන්ට අමාමෑණි බුදුහාමුදුර කියලා කියන්නේ. කවදාවත් වෙහෙස ගන්නෑ. මේක පඬිස්සාංශ කියන විදිය බොහොම ලෙන්ගතුයි. උන්වහන්සේ කියනවා 100 වතාවක් හරි 100 දෙවතාවක් හරි කියලා ගෝලයාට තාම තේරුන්නේ නැත්නම් 100ට 100ක්ම වැරද්ද ගුරුවරයා ඇතයි කියලා. එනිසා උඹ කියලා දෙන්න දන්නේ නැත්නම් ඔය ගෝලිය කොච්චර හැසිරුවත් උඹ පාඩම ඉගෙන ගනින්. බොයි කියන්නේ යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් තමයි. එතකොට උඹට ගෝලයා කියන්නේ යන්නේ කියනකොට මල්ලේ පොල් තමයි. ගණන් ගන්න එපා එකම කියපන් කියලා. ඉතින් මේ ධර්ම සාකච්ඡාවක් කියලා කියන්නේ බාහිර මේ ආචාර ධර්මයක් වශයෙන් තව කෙනෙක් එක්ක කතා කරන එක ධර්ම සාකච්ඡාවක් තමයි. ඒකට හරි දක්ෂය කොට්ටිත ස්වාමීන් වහන්සේ, සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ. නමුත් අපි ඇතුලේ තියෙන මේ දේ හෙලි කරනකොට මේ කාරණාව මේ කාලේ ওই මහාශී ක්‍රමේ විතර මගේ පුංචි දැනුම හැටියට කිසිම කෙනෙක් ඕක මාත්‍රකාවට අරගෙනත් නැහැ. ඒකට සාධාරණ උත්තර දීලත් නැහැ. මේ නිසාම ඔය සෝලෙස් ලෙරිස් කියන මිනිසයා ඉන්සයිඩ් කාමන් ඉන්සයිඩ් කියන පොත ලියලා තියෙනවා. මේක කොච්චර ලස්සන මේ පොයින්ට් එක මතු කරාද කියලා කියනවනම් මහසි සියාඩෝ ස්වාමීන් වහන්සේ බටහිර ලෝකෙටත් බුද්ධ ආගම ගියේ ඔය මෙනෙහි කිරීම නිසාමයි. මෙනෙහි කිරීම නොතිබෙන්න විදුහුරු මොලේකට මේ භාවනාව යන්නේ නැහැ. ඒගොල්ලෝ ගාන සද්ධාවක් තිබුණේ නැහැ. ඒගොල්ලන් නිවන් දකින්න ඕන කමක් නැහැ. හැබැයි කිව්වා නැවත නැවත මෙනෙහි කරොත් මට ඕන තැනකට අරමුණ මෙහෙවන්න පුළුවන්. ඕක තමයි මන්ත්‍ර ජප කරනවා කියලා කියන්නේ. එකම දේ 108ක් කියන්නේ දැපෙන වැටෙනවා. මේක ආශියාකරේ තිබුණු ක්‍රමේ. මහසී සයඩෝ එච්චර මේ গুপ্ত විද්‍යාව, ගෝඩ විද්‍යාව දැම්මේ නැහැ. මෙනෙහි කිරීම කියන වචනේ අරගෙන මානසිකාරය කියන වචනේ අරගෙන ඒක මේ විතක්කයෙන් කරන කෘත්‍ය පෙන්නලා මේ විතක්කේ යෙදවීම කරනකොට උන්වහන්සේට විතර මේ යුගයේ ධර්ම සාකච්ඡාම ඥානෙ කාටවත් තිබුණේ නැහැ. ඔක්කොමලා දන්නේ මේගොල්ලෝ හිතනවා මේ গুপ্ত ධර්ම වෙන්න ඇති. නෑ බොහොම තාර්කික ධර්මයක් තියෙන්නේ. ඒ නිසා තමයි භාවනා කරාට ඒ භාවනා කළා මතුවෙන දේ නැත්නම් මම මෙහෙම කියන්නම් ඒක තේරෙනවා නම් හොඳයි කියලා මම හිතනවා කරන සියල්ල නතර කරලා සිද්ධ වෙන දේ මොකද්ද කියලා කෙලින් කියන්න පුළුවන් නම් නිවනට බොහොම කිට්ටුයි කරන සියල්ල නතර කරන්න කය හොල්ලන්නත් එපා වචන කතා කරන්නත් එපා ඒක නිසා කය වචන දෙක සීලෙන් මේක සීලට ඉදී පොඩ වැඩිනේ මේක දුස්චරිත නෙවෙයිනේ ක්‍රියාම නතර කරනවා දුස් වචන නෙවෙයි වචන මතර කරලා මොකද වෙන්නේ බලන්න මේ ටික ලියන්න පුළුවන් නම් භාවනාවේ 150ක් වැඩ ඉවරයි. කිසිම කෙනෙකුට කවදාවත් කියන්න බෑ. ඔක්කොමලා නරියයි බල්ලයි කතා කතා කරන්නේ. දැකපු නැති දේවල් කතා කරනවා, දකින්න ඕන දේවල් කතා කරනවා, අල්ලපු ගෙදර මනුස්සයා දැකපුවා කතා කරනවා, මම ඊයේ දැකපුවා කතා කරනවා. මෙන්න මේකෙදි මේ ධර්ම සාකච්ඡාමේ නැත්තම් කමඨාන් සුද්ධ කරනකොට මේ කාරණාව කියන්න පුළුවන් නම්, මේ මිනිස්සයා සාසනේ උනන්දු වෙනට වැඩිය පස්ස ගන්නවා මේ ලෝකේ ඉන්න අමනියොත් එක්ක මරි මෝඩ තකතිරු ජනතාවත් එක්ක මොන සාසනයක්ද කියලා. ඉතින් හිතනවා මේක හරීම කරුණාව නැති එකක් කියලා. බුදුජානන්සේ බුදු වුණාට පස්සේ ධර්මයේ දේශනා නොකරන කතා කර බව ඉතිහාසගත සිද්ධියක්. උන්වහන්සේ කිව්ව කාටද කතා කරන ඔක්කොටම ඕනේ Tamange පුරාජීරෝ කියාගන්න. භාවනා කරනකොටත් කරන්නේ ඕක. දකින්නේ දෙයක් කියන්න බෑ. ඒ නිසා සර්වඥාන්සේ පියවර පිටිපසට ගත්තා. කාටද කියන්නේ මේ ඔක්කොට මොනඩා තියෙන්නේ? මම කියාගන්න, මගේ කියාගන්න, මගේ ආත්මේ කරගන්න. ඉතින් කොහෙද නිහතමානීකම? ඉතින් කොහෙද අහිංසකකම? මේ තියෙන්නේ පුරාජීරෝ කණ්ඩහැරයක් විතරයි. ඒසොට මහා බ්‍රහ්මයා ඇවිල්ලා ධන බිම ඔබලා උතුරුසතෝ සකස් කරන වැඳලා කියලා තියෙනවා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධෝම් බෝධිසාම කියලා ගා ප්‍රාර්ථනා කරලා බිතුණා. මුත්තවා මොති ඉස්සාමි කියලා ප්‍රාර්ථනා කරා. තින්නවන්තර ඉස්සාමි කිව දැන් ඔබ වහන්සේ මිදුණා, තරණය කළා. අනේ මේක ලෝකෙට කිව්වේ නැත්නම් ලෝකේ අනාතයි. සමහරෙකුට කෙලෙස් අඩුයි. කරුණා කළ කියන්නේ. ඊර්ෂ්‍යා තච්චදම් බුදාගේ එහෙනම් මම දහම් බෙරේ වයන්නම් ඇස්සැත්තෝ දකිත්තා කං ඇත්තෝ අසත්වාකයා තමයි ගියේ. ඉතින් මේ මහා කරුණ ජනඥානෙ ලබාගත් ඉතිහාසයේ වැදගත් සංසිද්ධියක් වෙච්ච වෙලාවේ බුදු පියාණන් වහන්සේ කකුල පස්සට ගත් එක මතක තියානින්ට මේ සාකච්ඡාවක් මාර්ගෙ මේක හේතු ගන්නලා දෙන්න අමාරුකම. ඒක හොඳටම පේනවා. ඒ කරලත් පස්සක මහණුන් ළඟට යනකොට පස්සක මහණුන් මොකද්ද කිව්වේ බුදුහාමුදුරන්? ওই ශ්‍රමණයා දැන් අපි ළඟට එන්නේ අතපය හොදව ගන්න, උපස්ථාන ගන්න. එයා මේ රජ කුලෙන් ඇවිල්ලා අපි මේ දාස කමට ගන්න එකෙක් යන්න බෑ කකුල් හොදන්නේ. එකෙක් කියන්නේ පාසන පනවන්න කැමති නම් ඇවිල්ලා වාඩි වෙච්චාවයි. අපි යන්න ඕනේ නැහැ කියලා කතිකාවතක් කරගත්ත බව පහේ පන්තියේදී මම ඉගෙනගෙන තියෙනවා දහම් පාසල් පොතේ. උදේනාචි වාඩි වෙලා ඒත් කිව්වා එවැනි පොඩක් එන්න බණ ටිකක් කියන්න. මොකද ඔයාගේ බණන්නේ අපි. අපි ඔක්කොම එක සිගරට් එක දෙකට කඩන බීපු කට්ටියන. අපි එක පන්තිය ගන්න ඔයා කවුද? මොන විදියෙන්වත් කැමති උනේ නැහැ බුදුහාමුදුරගෙන් බණාන්න. දෙසරෙත් කිව්වා. තුන් සැරෙත් කිව්වා. එක එක්කත් කැමති නැහැ ෆැක්ටරි ෆ්‍රෙෂ් බුදු ආමතුරු. බුදු වෙච්ච ගමන් බනහන්න කැමති නැහැ. ඉතින් හිතන්න නිකන් අපි වාගෙන අරපණුවත් එක්ක මේ කරන සාසනික කටයුත්තකදී කෙනෙකුට කියලා යමක් හේතු ගන්නවයි කියන එක එහෙම තමයි සාකච්ඡාවක් කරනවයි කියන එක sannivedanayak කරනවයි කියන එක කපට වෙන්න ඉඩක් නැහැ මේ තණ්හා මාන දිට්ඨි කියනක. මේ මම මාගේ කියා ගන්නවා. මේකට වෙන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමයයි තියෙන මේක නැවත නැවත කරන්න ඒ නිසා කෙනා කෙනා මේ විවේකයේ බණක් අහන ධර්ම සාකච්ඡාවේ මේ මගේ විතක්කයේ මෙහෙවන මාව මාව නාසනු දාගත්ත මීහරකෙක් වගේ මේ විතක්කයේ මගේ හිතසුව පිණිසද මෙහෙවන්නේ. ඒ විතක්කයේ මෙහෙවන තැන විචාර බුද්ධියට මට ලක් වෙලාද තියෙන්නේ මේ තණ්හාවෙන් අවිද්‍යාවෙන් තොරව. නෑ. මේ සඳහා එකම ක්‍රමය තමයි මේ වැරද්ද හෙලි කරන්නේ. මම විතක්කේ කරන්න ගියට ආස්වාද ප්‍රසආරයේ හිත යන්නේ රූප බලණ්ඩයි. මම විතක්කේම කරන්න ගියට වම දකුණට හිත යන්නේ පිටටයි කියලා මේක හෙලිකරන එක ධර්ම සාකච්ඡා හුඟවදෙන කිතමගේ චරිත ඝාතනයක් වෙයි. එයා කරන නදනේ මට යන්න ඕන මෙතන තමයි ඒක ගියේ වෙන තැනකට කියලා අනුන්ට දොස් කියනවා අරක නිසායි උනේ මේක නිසායි උනේ කියලා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවක තියෙන මේ විතක්ක ਵਿਚාර කියන මේ දෙක තේරුම් ගත්තා නම් යෝගාවචරේ මම කියනවා මේ යෝගාවචර රටක් පාලනය කරනවා කියනක බොහොම සුළු දෙයක්. හරියට කියන දේ මේකයි කියලා දන්නවනම් අර රටක් පාලනය කරනවා පවුලක් පාලනය කරනවා ආයතනය පාලනය කරනවා අධිකාරී ශක්තිය විධායක ශක්තිය කියන එක බලුකෝක්කේකට ඉංජු ඉංජු කියනවා වගේ තේරුම් ගන්න පුළුවන් ඒක තේරුම් ගන්න නැතුව අපි රටක් පාලනය කරනවා කියලා කියන්නේ ඒ රටේ යත්තන තියෙන දෙයියන්ගේ පිට තමයි බුදුන්ගේ ධර්මයක් නෑ එහෙම කෙනෙක් පවුලක් නඩත්තු කරනකොත් මුළු පවුලටම අපාය තමයි. කියන දේ කරන දේ දන්නේ නැහැ. නිසා යෝගාවචරය දැනගන්න ඕනේ වැඩිපුර කතා කරන්න එපා. කරන කතාවේදී මේ විතක්ක ਵਿਚාර කොහොමද බලන්නේ කියලා. මේකද අපේ ලොකු සංසය පුංචි වචනයක් එකතු කරනවා. අපි දැන් විතක්ක ਵਿਚාර කරලානේ වචනට හරවන්නේ. විතක්ක ਵਿਚාර කියන්නේ වචී සංඛාර. අපි ඒකට ඉස්සලා මනස ක්‍රියාවත් වෙනවා. මම මේක මෙයාට කියන්න ඕනේ මෙහෙමයි මෙහෙමයි කියලා තමයි වචෙන්ට යන්නේ. දෙවියෝ දකින්නේ අපි කරන වචනේ නෙවෙයි අපේ විතක්ක ਵਿਚාර දෙක විතක්ක විපහරි දන්න නිසා අපි කතා කරන්න ඉස්සලා දෙවියෝ දන්න මෙන්න මේකයි කියන්න යන්නේ. ඒක තමයි දිබ්බ සෝත ඥානය කියන්නේ. අපි හැරෙනකොට දිබ්බ සෝත ඥානය තියෙන කරා දන්න මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද යන්නේ කියලා. ඒ මනස තමයි කතා කරලා නැහැ. හිත සකස් කරනකොටම දන්නේ. ඒ කියන්නේ මේක යාන්ත්‍රණයක් තියෙනවා පස්සට යන්න පුළුවන්. පාලනයක් තියෙන කෙනාට වශීභාවයක් තියෙන කෙනාට දිබ්බසෝත ඥාන වගේ මගේ හිත මේ කාගෙන යන්න හදන්නේ මෙතෙන්ඩයි කියලා කාමෙටද තෘෂ්ණාවටද මාන්නේ දෘෂ්ටියටද කියලා විතක්කේ හැරෙනකොට කී හැකි ඒක තමයි වචනය පිළිබඳ පරිසමාප්ත අර්ථයෙන් තියෙන හික්මීම. ඒක ගන්න අමාරුයි. එහෙම නැත්නම් මේක ඇදගෙන යනවා මීහරකා ගියා වගේ යාට යන්න ඕනේ පාරේ. ඉතින් ඒ නිසා මේ විතක්ක ਵਿਚාරතක වෙන් කර ගන්න පුළුවන්. නැත්නම් ඒක අපි හැම වෙලාවෙම ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි හදාරනෝ නම් තේරෙයි මේක හරි පැත්තට ගත්තොත් යෝනිසෝමනස්කාරය. පරිදිර ගත්තොත් අයෝනිසෝමනස්කාරය දෙක අතරමැද අම්බලමක් නැහැ. එක්ක අපාය එක්ක නිවන. සා එකම චිත්තක්ෂණයක් අතනේ භාවනා නොකරන වෙලාව ඉඳගෙන ඉන්න වෙලාව නෙවෙයි කියලා බෑ හැම විතක්ක ਵਿਚාරයක් පාසා හරිම වැදගත් කෙනෙකුට ඉතින් මේ තියේදී අපි දෙන්නේ කතා කරනකොට මොකද වෙන්නේ කියලා හිතන්නේ මොන තරම් අවුලකටපත් වෙනවද කියලා. තමන්වත් දන්නේ නැතුව මේ මොකද්ද කියන්න ඕනේ. අනික් මනුස්සයත් යා කතා කරන්න ඉස්සෙල්ලා යා කතා කරනවා. මේ කටයුත්තකදී කොහොමද ඝනදිනුවක් වෙන්නේ කියලා. ඒ නිසා කතාව නතර කරලා රූප කර්මස්ථානයක් දීලා ඒකට විතක්කය දලා ඒක ਵਿਚාරයෙන් අල්ලාගෙන කටයුතු කරන්න අනේක කරන්න තියෙනවා. අපිට මේ සංසාර දික් වෙලා තියෙන්නේ කතාව නිසාමයි. ඒකට බුදුරජාණන්සේ දෙන ගැඹුරෙන් කියන්නේ නාභි වදති. මුවින් නොබැන හිටපන්. ওই දීප කොහොමඩත් විඳින්න ඕනේ. කාටක් කිව්වා කියලා වැඩක් නැහැ. මුවින් නොබැන හිටු ඉන්නවයි කියලා කියන්නේ වචනේ නගන්න එපා. ඊට ගිය පාර මම එංගලන්තේ ගිය වෙලාවේදී ඒ කෙල්ලෙක්ගෙන් ඇහුවා මුවින් නොබෙන ඉන්නවා කියන්නේ මොකද්ද කියලා. හිතෙන් බණින එක ස්වාමීන් වහන්සේ කිව්වා. හරියට තේරලා තියෙනවා. බුද්ධජනක පාවිච්චි කරන්නේ නාභි වදති. වචනෙට දාන්න එපා. වචන දාපු ගමන් තව කෙනෙක්ගේ හිත කෙලසෙනවා. උඹ කොහොමදත් ඒ උඹ හිත කෙලසිලා තිනව කාගෙන හිටපන්. හැලියකොළු නැඹිලියෙන් වහගෙන හිටපන්. ඉතින් මේකට කියනවා මේ ශාසනය වෙනුවෙන් තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෙලි නොකර කරබන ඉන්නවා. ඒකට කියන්නේ මුවින් නොබෙනේ ඉන්නවයි කියලා අපි සිංහලෙන් කියන්නේ. ඉතින් එතකොට මේක ඕනකට වැඩි වුණොත් මේක තමයි ඔය මානසික අසහන pent up energy පිළිකා මා නානා ප්‍රකාර ලෙඩ වෙන්නේ අර එකතු වෙන දේ. ඒත් භාවනාදී අපි උත්සාහ කරනවා පුළුවන් තරම් කාමේශා කාම සංඥා අයින් කරලා විතක්ක ਵਿਚාරයට දාලා එතකොට අපිට එන ගොඩක් අදහස් කතා නොකර එහෙම මේකට ඒකෙම තැම්බෙන්න අරිනවා ප්‍රෙෂර් කුකර් එකක් ඇතුලට දාලා තැම්බෙන්න ඇරියා වගේ ගානට ප්‍රෙෂර් කෙනුට චූස් චූස් කාලා සද්ද දෙන්න පටන් ගන්නවා භාවනා කරන කට්ටියටත් එහෙමයි. තමන්න තේරෙන්න පටන් අර ගන්නවා දරන්න බැරි තරම් මේක ඇතුලේ ඒ කතා කිරීමේ ශක්තිය මතුවෙනවා නම් කතා කරන්නේ මේක දිහා බලාගෙනකොට තේරෙනවා අපි සමාජයේ ජීවත් වෙනවයි කියලා කියන්නේ මොන්න තරම් ආතතියක්ද කියලා. මේ ගැන අදහසක් ප්‍රකාශ කරපු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සඳහන් කළා තියෙනවා අපි අද විඳවන හරියක් විඳවන්නේ අපේ ශිෂ්ටාචාරයේ නිසයි කියලා. තනියම හිටනව ප්‍රශ්න මොකක්වත් නැහැ. අපි ලන්දකට වෙලා කැලේකට වෙලා වැද්දියෙක් හරි වැද්දෙක් වගේ හිටියානම් අපිට මේ මේ අපි මේ එකිනෙකාට මවාපාන්න හදන දේවල් මේ සෝබන මේ අලංකාර මේ ආලවට්ට මොකක්වත් නැහැ. ඒක නිසාම විශිෂ්ට වෙන්න හදන්න හදන්න නගරයට යන්න යන්න ගමට යන්න යන්න සභාවට යන්න යන්න වරපතල වැඩ ඇතිව සිර දනුවා. තනි වෙන්න අමාරුයි. තනි වෙන එකනට අර විතක්ක විපහාර වැඩි වෙලා සමහරලාට ඒත් පිස්සු හැදෙනවා. මුද්ද මධ්‍යස්ත පනසක් ඇති කෙනෙක් තමයි පුළු පුළුවන් වෙලාවේ තමයි සෙනගෙක හිටියත් විවේක වෙනවා. විවේක වෙලා මතුවෙන දේවල් පුළුවන් තරම් අත්‍යවශ්‍ය කෙනෙකුට කමඨාන් සුද්ධ කිරීමට කියන මිෂක්කා හිලි කරන්න නැතු ඉන්නවා. මේක නිසා සතර ඊර්ධිපාද වලට යනකොට සරුවච්චන් වහන්සේ මීමන්සා ඊර්ධිපාදයේ කියලා එකක් පෙන්ලා තියෙනවා. මීමන්සා ඊර්ධිපාදයේ කියලා කියන්නේ යාට විමසුන් නුවණක් තියෙනවා. මේ මතුවෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න බෑ. මෙන්න මේ ටික විතරයි මම ගන්නෙ මගේ වැඩේට. මට තියෙන සීමිත කාලයක්, සීමිත ශක්තියක්. ඒ නිසා මම මේ ටික විතරයි ගන්නෙ කියලා ප්‍රමුඛතාවයේ තීරණ වෙලාන්ත වෙලාවේදී ප්‍රමුඛතාවයේ තියෙන දෙයට ප්‍රමුඛතාවය දෙනවා මිස මේ ලාමක දේවල් ඉස්සරහට තියාගන්න මිනිස්සයාට මොනම දෙයක්වත් කරගන්න බෑ. අද ලෝකයේ කියලා තියෙන සමීක්ෂණවල හැටියට ලෝකේ ඊ타මත්ම දුර්ලභම දේ තමයි අද කලමනාකරණය පිළිබඳ දක්ෂකම නැහැ. ප්‍රමුඛතාවයේ දිය යුතු දේ ප්‍රමුඛතාවයේ දෙන්නේ නැහැ. රාජ්‍ය නායකයා රාජ්‍ය පිළිබඳ ප්‍රමුඛතාවයේ දිය යුතුදී එයා වෙන වෙන අදහස් වල ප්‍රමුඛතාවයේ දෙන්න ගම රටම අහක යනවා. පවුලේ ප්‍රධානියා ප්‍රමුඛතාවයේ දිය යුත්තේ ප්‍රමුඛතාවයේ දෙන්න නැතුව ලාමක දේවල් කරන්න ගියාම මුළු පවුලම ඉවරයි. එචා භාවනා කරන්න මේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ මොකද නෙමෙයි පිංකම් ගැන කතා කරන්නේ. සදාචාර සම්බන්ධ කතා කරනවා. මූලධර්මවාද කතා කරනවා. මේ ඇවිල්ලා තියෙන අපි මේ ප්‍රමුඛතාවයේ කටයුතු කරන්නේ. මේ අනුන්ගේ හිණි කරන්න හදනවා, ගන්ධපා බිස්නස් කරන්න හදනවා. ඉතින් අර ආපු එක මතක නැහැ. ඒතර පිටේ ඉන්න මිනිස්සුන්ට පේනවා මේ මිනිස්සු ඇඳුම් ඇඳගෙනද මේ ඉන්නේ. මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉන්ටෙන්සිව් රිට්‍රීට් එකට ගිහිල්ලා කවුරු හරි මේ කටින බින්කමක් ගැන කල්පනා කර කර ඉන්නවනම් අලියතුන් දාලා පෙරහැරක් කරන කල්පනා කරගෙන ඉන්නවනම් කසෙන් ගහලා එලවන්න බෑ මේ කණ්ඩ දෙන දේ කාලා භාවනා කරන වෙනකොට පිංකම් ගැන කල්පනා කර කර ඉන්නේ. සාමාන්‍ය පිංකම් හොඳ දේවල් තමයි. මේ වගේ තැනකට ඇවිල්ලා මොනවද මේ කල්පනා කරන්නේ? ඉතින් ඒක තේරෙන්නේ නැති නිසා ඉතින් හිතනවා අනේ බාන්න මේ කඩන පිංකමක්වත් කරන්න දෙන්නේ මේ හාමුදුරුව හරිම කරුණා මේ මේ අකරුණාවන්තයි සාහසනෙ පිළිබඳ හැඟීමක් නැහැ කියලා දොස් කිව්වට ඒ ශාන්ති කියන මේ ප්‍රමුඛතාවය දෙන්න මෙතෙන් අපි ආවේ සිල් අරගෙන ඌව කතා කරන්න නෙවෙයි ප්‍රමුඛතාවය අන්නේ මීමන්සා බුද්ධිය තියෙන කෙනා මෙහෙම කිව්වට සමා වෙන්න බෞද්ධම වෙන්න ඕනේ නැහැ භාවනාව හරියට. අද ඉන්න අනන්තවත් අබෞද්ධ මිනිස්සු මේ බෞද්ධ මිනිස්සු ඇතුළට ඇවිල්ලා හරියට දන්න ප්‍රමුඛතාවෙදී යුතුයි වඩා හොඳදී වඩා හොඳට හිත දාපු ගමන් එයාට වැඩි වෙලා යන්නේ මේකෙන් හොඳින් වඩා හොඳට තල්ලු කරන්න. ඒක දන්නේ නැති කෙනා ලාමක කුසලයට හැරෙන එකට බුදුරජාණන්සේ දීලා තියෙන වචනය අර්ථිය. අධිකුසලයේ තිබියදී ලාමක කුසල් ගැන කතා කරකට ඉතින් මේ මනුස්සයාට මොන જાති කිරුවක්වත් හරියන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ මේ අවස්ථාවේ කරප කියන්නේ අවස්ථාවේ වටිනාකම නැත්නම් ආවස්තික වටිනාකම කියලා ආර්ථික විද්‍යාව උගන්වනවා. ආවස්තික වටිනාකම දන්නේ නැහැ. ආවස්තික වටිනාකම දන්නේ නැතිකම දකින්න හොඳම තැන භාවනා මධ්‍යස්ථාන. අද ලෝකේ තියෙන භාවනා මධ්‍යස්ථාන පිස්සු කෙලින ප්‍රමාණය. අසීමිත පිස්සු කෙනා මිනිස්සු සල්ලි දෙනවා මිනිස්සු සලකනවා. ඒගොල්ලෝ ඉඳගෙන මේ ලාමක කුසල් කර කර මහා අන්ධහර පපා මොනවදෝ කරනවා. හරියට භාවනා කරතෙන් කියන්නේ බුද්ධ ආගමේ නෙවෙයි. ඒගොල්ල මේ කිසි පිංකමක් කරන්නේ භාවනා විතරක් කරනවා කියලා. ඒ හරියට භාවනා කරන අයට තියෙන ප්‍රධානම බාධා බුද්ධ ආගමෙන්මයි එන්නේ. මොකද බුද්ධ ආගම කියන්නේ ගෝසාව. දැඟලිලි නැටුන් නැටිලි. නමුත් මේ මුහිමන්සා බුද්ධිය තියෙන එක නා දන්නවා. විතක්ක ਵਿਚාරේ දක්ෂණ හිමන්සා බුද්ධිය මම මේ වෙලාවේ කළ යුත්තේ මොකද්ද කියලා. තමන්ගේ අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන්. මේ මීමාංශා බුද්ධිය තව ටිකක් ඉදිරියට යනකොට සර්වචන් ආංශේ ඉන් ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන් ඕකම ඉදිරිපත් කරනවා. එයා ප්‍රඥා ඉන්ද්‍රිය පාවිච්චි කරනවා තමන්ට තියෙන සීමිත සම්පත් වලින්. මම මේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා වෙනම මේ සුපර් මාකට් එක ගන්න දෙයක් ඇත්තේ නැහැ. ශ්‍රද්ධාව වැඩි වෙන්න මොකද්ද කරන්නේ? පීඩිය වැඩි වෙන්න මොකද්ද කරන්නේ? සතිය වැඩි වෙන්න මොකද්ද කරන්න ඕනේ? සමාධිය වැඩි වෙන්න මොකද්ද කරන්න ඕනේ කියනවා මිස නොලැබිච්ච කිසිම දෙයක් හෝ අනුන් ගැන කතාවක් නැහැ. ඊට පස්සේ ප්‍රඥා මේක බලයේ බවට පත් වෙනවා. එතකොට යාට තියෙනවා ප්‍රඥායින්ද දිගටම වැඩ කරන්නේ වරින් වර නැති වෙනවා. ඒකට සැලෙන්න එපා. පුළු පුළුවන් වෙලාවේ මේ ප්‍රඥා බලයක් බවට පත් කරගෙන මයි ළඟත් මෝඩකම් තියෙනවා. මම ඒපොත් අඩුපාඩුකම් කරනවා. ප්‍රඥාව නැත්තම් තියෙනවා. ඒක අනිත්‍යයට දාලා. හැකිතාක් කොට ආයසර ප්‍රඥාව ඇති කරගන්න කිව්වට පස්සේ බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ මේක ධම්ම විචේ සම්බොජ්ජංගේ වශයෙන් පෙනී හිටිනවා. විමසුන් නුවණක් එනවා. ධම්ම විචයක් මේ ලෝකේ තියෙන නරක කිසිම දෙයක් ගැන බලන්නත් එපා, හිතන්නත් එපා. දැක්කේ නොදැක්කා වගේ හිටපන්. ඇහුනේ නැහුණා වගේ හිටපන්. හිතුනේ නැහුණා වගේ හිටපන්. හයිය ඇතිද නම් මලමිණියක් වගේ හිටපන්. ඉතින් මේ තියෙන බුද්ධ ශාසනය පුළුවන් ටික අරගෙන පුළුවන් තරම් ධම්ම විචේත දාගෙන ඒ ටික ගත්තොත් Taman ඇදෙන්නෙම සත්පුරුෂයාට. ඇදෙන්නෙම සද්ධර්මයට. අපි මේ ධම්ම විචේ නැතුව අලකොල මීනකොල දෙකම කලවම් කරගත්තොත් අනිවාර්යයෙන්ම අසත් ධර්මයට යනවා. අනිවාර්යයෙන්ම අසත්පුරුෂයන්ට එකතු වෙනවා. ඊට අසත්පුරුෂයන්ට බැලලා වැඩක් නැහැ. සත්පුරුෂයා ඉන්න තැන තමයි යන්න දන්නේ නැත්නම් තමන්ගේ ධම්ම විචේ නැතිකම ඒක මාර්ගාංගයක් බාටපත් වෙනකොට සම්මා සංකප්ප වශයෙන් බුදුහාමුදුරු පෙන්නලා තියෙනවා. සම්මා සංකප්ප කියන්නේ මිච්ඡා සංකප්ප කොච්චර දෝතියෙදී සම්මා සංකප්පේ තියාගන්න දන්නවනම් යා බුදු කෙනෙක් ඉන්න දවසේ බුදුහාමුදුරු ඉස්සරහට ගිහිල්ලා අර අපේ එකෙක් ඉන්නවා කියනවා අනේ මෙච්චර මේ බුදු කෙනෙක් අවුරුදු 45ක් හිටියා එක එක්කත් බුදුහාමරගෙන් ආර්ථික විද්‍යාව ප්‍රශ්නයක් අහලා නැහැ මං හිටියානම් ඊගාව බුදුහාමර ළඟට ගිහිල්ලා හරියටම අහගන්නවා ආර්ථික විද්‍යාව මොකද්ද කියලා. ඒ කියන්නේ උට බුදුන් තේරෙන්නෙත් නැහැ. ඒ යමනියා කවුද කියලා තේරෙන්නෙත් නැහැ. මේ බුදුහාමරෙන් අහන්න දෙනවා හොඳම කේන්දරේ බලාගත්තොත් මට කොයි කෙල්ලද හොඳ කියලා බුදුහාමර ළඟට ගිහිල්ලා අහන්න හදනවා. අදත් බුදුහාමුදුරේ එන්නේ නැත්තේ මේ වගේ තැන් වලට මොකටද ආවොත් මිස්යුස් කරනවා. ආවොත් මිස්යුස් කරනවා මම මීටිකට එනකොට මෛත්‍රිකාප මහත්තයා කියනවා කුමාරතුංග මුනිදාස මහත්තයාට වෙච්ච වැඩි. කුමාරතුංග මුනිදාස මහත්තයා පාරට ඇවිල්ලා හිටියලු මේ පානදුරේ කොළඹට යන්න. පුදුම සෙනගක්ලු බස්සල පාරයිනේ තැනගලු. ඊට පස්සේ මොකද ඊටස්ගල බුදුහාමුදුරුවෝ කැලණියට වැටලයි කියලා. ඉතින් දැන් බස්සල ඉල්ල පොඩි කාගෙන දඟලනවලු කිට්ටු කරගන්න බැරිලු මේ ගුවන්තුංගාවේ ඉන්නවලු නාකියෙක් බුලත් ටිකක් කපාපා හැර්මිටියක් කරන ඉතින් ලොක්ක මොකද? අයි මහත්තයෝ ඔබ මේ ඊලන්දාටියක් දන්නේ නැත්නම් මේ කැලණියට බුදුහාමුදුරුවෝටලා ලොක්ක කොහෙද? මොනකද මහත් එන්නේ බුදුහාමුදුරුවෝ බලන්න කියලා. ඊට පස්සේ කළු උඹට තියායකෝ මම මේ හතර ශ්‍රියම් පුරුදේක් මටවත් බස් එකට කොට වෙන්න බෑ. ඒ වුණාට මහත්තයෝ බුදුහාමුදුරුවෝ අපිලා යන්න සුබෑ කියලා ඊට පස්සේ කුමාරතු හිතාගත්තට දැන් මේ ලාකයට තියෙන ආසාව නිසා බස් එකක් හජිය නැත කරා. නැත කරපු ගමන් කුමාරතුංග උත්සාහ කරාලු මේ නාකියාව බස් එකට දාන්න අතන ඊලන්දාරියෙක් දීපුවාම එක මේ යන ගමන අපිට යන්නත් බෑ මේ නාකිය කියලා මේක රින් ගන්න හදනවා අදිනෝයි බස් එක කියලා කෑ ගැහුවා. අනේ නාකිය වැටලා නල්ලල වටනවා. බස් එක ඇද්දලු. කුමාරතුංග ඇරලා බලනකොට නල්ලතු ආයෙත් පස්සේ බේත් ටිකක් දාලා බලන්න මේ බුදුන් වැඩලා කට්ටිය දින තක්කමුක්කුව නාකියට ගහලා නාකිය නල්ලපැයිලා. කුමාරතුංග එන සීරියස් අනුමනසර උදව් කරනකොට පිටර කවුද වෙලා තට්ටු කරා. හැරිලා බලනකොට කුමාරතුංග මම තමයි බුදුහාමුදුරුවෝ මම යන්න තමයි හිතා හිටියේ කැලණි දැන් පේනව නේද මං යන්නේ නැහැ කැලණියට මං ආපහු යනවා කිව්වා. අද බුදුහාමුදුරුවෝ ආවත් අපි දන්නේ ප්‍රයොරිටි සිලෙක්ට් කරලා බුදුහාමරගෙන් අහන්න ඕනේ ප්‍රශ්නේ. අපි අහන්නේ ආර්ථික විද්‍යාවයි නැකත් හරිද? පිංකම් කෙරුවොත් නැයින්ද හම්බ වෙනවද? මේ ආත්ම කරන පිණ ඊගාත ආත්මට යන දොන්න බුදුහාමර ඉස්සරහට තියෙන එක. අද අහන්න රේඩියෝ එකේ තියෙන ධර්ම සාකච්ඡාක මොන අමන කන්ද කතා කරන්න කියලා. එකෙන් කීයක් අපි කරනවද වැදගත්ෙක් ධර්ම සාකච්ඡාක අපම අපි මොනවද කතා කරන්නේ? ඒ මොකද අර මුල ඉඳලාම විතක්ක ਵਿਚාර ධම්ම විචය ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්ම විචේ සම්බොජ්ජංගේ සහ සම්මා සංකප්ප කියන මේ පෙළ ගැස්මලා එන පෙළවලේ අපි සමාජයට මේ කතා කරන්නේ මොකටද මොන දෙයට කියන විතක්ක ਵਿਚාරෙවත් නැහැ. නිසා හරීම අමාරුයි ඔය ඥානාරාම සාංශ වගේ හෝ පණ්ඩිත සාංශිත එක්ක කතා කරන්න. ගිහිලා කතා කරනකොට ඒ ශාංශ හරියටම කියනවා භාවය මොකටද ඒ කියාපන්. ඉතින් අපි මේ ආලවට්ටම් කතා කරන අරකයි මේකයි ඉතින් ඒ ශාංශයට ටික වෙලා කරනට උනන්දු නැති වෙනවා. මේ කියන දේ ඒ ශාංශ කියන්නේ උඹ වෙනුවෙන් මම මේ දීලා තියෙන කියපන්. කියන්නේ නැහැ. අරව කියනවා මෙයා කියනවා. ඊට පස්සේ ශාංශ කිව්වට පස්සේ වට පිට පැල්ලෙන හරියට උත්තරයක් දෙනවා. ඉතින් අපි ඒක නැවත නැවත අහනකොට ඒ ශාංශික උනන්දුව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. තීරමක් නැහැ මේ මිනිස්සේ අහන්න එන දේ දන්නේ නැහැ. දීපු උත්තරේ බාර ගන්න දන්නේ නැහැ. ඒ ශාංශබේ සම්පූර්ණ සලකලා උත්තරයක් දෙනවා. සලකන්නේ. ධර්ම සාකච්ඡාදී වගේ මොකෝඩ ප්‍රශ්නයක් අහලා. ඒ ශාංශේ මිනිසෙන් ඇහුවා. මැලේසියාන් අපේ කනේ. අපි මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉන්නේ මේ ප්‍රශ්නේ අත්‍යවශ්‍යද කියලා. ඒක ඔබ වහන්සේ බුද්ධ ආගම ඒක හරි අපි මුස්ලිම් රටක ඉන්නේ අපිට මේව වැදගත්. එතකොට ඒ ශාන්සේකට හොඳට උත්තරක් දීලා අනික් කට්ටියත් එකඟ වුණා උත්තර දීලා කිව්වා ප්‍රශ්න අහන්න ගෝපල්ලෙක් වුණත් උත්තර දෙන එක නා බෝධිසත්වෙක් වශයෙන් කටයුතු කරන්න ඕනේ. එයාගේ මොඩකෙම මාවට පව් කරගන්න බෑ. එයා ඕන දෙයක් අහපු දෙයින් එයාට ඕනෙම නම් මම උත්තරේ දෙනවා. හැබැයි එයා වැඩ ගන්නවද නැද්ද කෙනෙක් වෙනම දෙයක්. ඒ නිසා අපිට වැදගත්ෙක් සිල්වතෙක් ප්‍රස්තාවක් අවස්ථාවක් ක්ෂණ සම්පත්තියක් ලැබුණට පස්සේ පිස්සු කෙලින් දෙපා. ඒකට ලෑස්ති ලෑන්ඩේ වැඩේ කරගන්න එහෙම වුණොත් සාසනෙ කිසිම අඩුවක් නැහැ. සාසනෙ නිකන් දෙකට කඩපු කහ කෑල්ලක් වගේ ඉඩ තියෙනවා. ඒකට මම මගේ පුද්ගලික සාක්ෂිය දෙනවා. මම ඔය නිල්ලඹට යන කාලේ මගේ හීනකින්වත් අදහසක් තිබුණේ නැහැ පැවිදි වෙන්න. මගේ හීනකින්වත් අදහසක් තිබුණෙත් නැ මේ අරමුණක හිත තියාගෙන ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් ධර්ම සාකච්ඡාවේදී මට තේරෙන්න පටන් ගත්තා. මෙතන තියෙන්නේ දැනුමේ අඩිකමක් හෝ අපිට හැදෙන්න ඕන නැතිකමක් හෝ නෙවෙයි. sannivedana ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඕන දේ අපිට කියන්න තේරෙන්නේ නැහැ. මනසකින් අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ තිබුණු සාකච්ඡාවලදී මට තේරුණා නිස්සද්දව ඉන්න තරමට ලාභයි. ප්‍රශ්නත් ඇහෙනවා උත්තරත් ඇහෙනවා අහගෙන ඉන්නකොට තේරුණා මට තේරෙන්නේ නැති දෙයක් මොකක්වත් නැහැ මේ ලෝකේ මයි ළඟ නිවන තියෙනවා මේ නිවන දන්නේ නැහැ අඳුරන්නේ නැහැ කවුරු හරි මතක් කරලා දෙන්න ඕනේ අපි එතකන් තිබ්බේ නිවනට වෛර කරා නිවනට ද්වේෂ කරා කම්මැලි කියලා නීරසයි කියලා ඒකාකාරී කියලා එපා වෙනවයි කියලා ඉතින් අන්තිම ගැඹුරු එකන කියලා දෙනවා ඔය නීරසකම තමයි නිවනේ පෙර නිමිත්ත නැත්නම් නිබ්බිදා ඥානයි නැත්නම් ඒකාකාරීකම තමයි කාගෙන හිටපන් කවුරු කිව්වත් කවුරුත් බාරගන්න කැමති නෑ. උගෝදෙනෙක් හිතන්නේ නිවන කියන්නේ මුරුක් වගේ જાතියක් හපනකොට චුරුචුරු ගයන්න ඕනේ. හොඳ රසක් එන්න ඕනේ. තලුමර පර කන්න පුළුවන් එකක් කියලා හිතාගෙන. නැත්නම් ජුජුප්සගේ කියලා දෙයක් හිතාන ඉන්නවා. ඉතින් අර ජුජුප්ස හම්බෙච්ච නැති නිසා අර ගුරුවරගේ මේ ගුරුවරට මේ ගුරුවරට මේ ගුරුවරට යනවා අන්තිමට පැත්තට අත්ෙන් අතර වයින් කුරලා තෙමිලා නැහිනා වගේ. දැන් ඥානාරාම ස්වාමීන් අසුරු කරපු කී දහහක් හිටියද? මං හිතේ අන්තිම අවුරුදු තුනේ විතරයි. ඉතින් කතා කරලා බලනකොට තේනවා කිසි කෙනෙක් ඒ ඒක ධර්ම මල්ල ගන්න දන්නේ නැහැ. මං කියන්නේ මම දක්ෂයි කියලා ඒ සෝයන් ඉන්න කාලේ මට ගුණයක් එච්චර වැඩහුනෙත් නැහැ. හැබැයි මට තේරුණා මට වැඩිය සිල්වන්තයි මට වැඩිය ගුණවන්තයි. පණ්ඩිත සංජිකාට ගියාට පස්සේ තමයි හරියට පීය පණ්ඩිතේ කියලා කිව්වේ. අපි එක්කෙනෙකුටවත් දැනුමේ අඩුපාඩුකමක් නැහැ. අපි එක්කෙනෙකුට නිවන් දකින්න ආශාවේ අඩුපාඩුකමක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ sannivedana. Tamanට අදාළ ගුරුවරයා හම් වෙලා sannivedana වෙනකන් කඹරනවා. sannivedana වෙන්න Taman නිතරම තනි වචනයයි අහිංසක වෙන්න. අහිංසක වෙච්ච ගමන් අම්මයි දරුවයි අතර sannivedana කොහොමද වෙන්නේ මවුනුවන්නට? දරුවා කතා කරලා නෙවෙයිනේ අම්මගේ වැඩේ ගන්නෙ. වසවර්තියක් නේ දරුවා කියන වසවර්තියෙක් අම්මගේ සියල්ලමත් ගන්නව වැඩ කතා නොකර ගන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක අහිංසක වෙච්ච ගමන් ඒ නිසා එක මනසෙක් කියනවා මේ අහිංසකකම හුවා දැක්වීම සඳහා දිව්‍යන් වහන්සේ ලෝකෙම අවබෝධ අවසෙම ඒ ආදම් සහ ඒවා කියන දෙන්නා ස්වර්ගේ නැත්තම් පාරාදීසෙ තමයි මැව්වේ. ඒ පාරාදීසෙ තිබුණ එක ගහක gediyak තිබුණා දෙයයන්ාංශිකව මේ gediy කන්න එපා. මේකට දැනුම කියලා කියන්නේ මේක කෑවොත් තියන්නන්ට විරුද්ධ වෙනවා කියන්නේ. මේ ගෑණි පිටිමේ දෙන්නම හෙළුවෙන් හිටිය දෙන්නට කාමේ මතුවලා තිබුණේ නැහැ. එතන ගහේ ඉන්න සර්පෙක් ඇවිල්ලා අර ගෑණිට කතා කරලා කියනවා. "දීයෝ ගියාට පස්සේ කාපන් යකෝ ওই ගෙඩිය. ওই ගෙඩිය තමයි දැනුම තියෙන්නේ. ඔබ කෑවට පස්සේ උඹට පුද්ගලික ජීවිතයක් හම්බ වෙනවා. ඊට පස්සේ තවදුරටත් ඔබ දෙයියන්ගේ වාලෙක් නෙවෙයි කියලා. අර ගෑණි කැලලක් කනවා. කාපු ගමන් කාමේ මතුවෙනවා. දැනුම එනවා. මම පුරුෂයා දිහා බලනවා පුරුෂයාට කාමේ මතුවෙලා නැහැ. පුරුෂයා නතු කරගෙන කෑල්ලක් කවනවා. කාපු ගමන් දෙන්න සංසර්ගයේ දෙනවා. ඊචිවන් දෙන්නට ලැජ්ජාව පහල වෙනවා. දෙන්න ලිංගේ වහ ගන්නවා. අනිදාසේ දෙයන්නාන්සේනකොට දෙන්න ලිංගේ වහගෙන දෙන්න දෙපැත්තට වෙලා. දෙයන්නාන්සේ බලන දෙන්න පාරාදීසයේ හිටියර දැන් අමුතු ලැජ්ජා බයක් ඇවිල්ලා. හොයලා බලන ගහේ ගිය කාලා. උඩි කන දැනුම. දැනුම වැඩි ඔක්කොම කාලා ඉන්නේ. එක්කෝල බයලජ්ජාව පහල කරගෙන ඉන්නවා. එදා දෙයන්නාංශ කියනවා උඹලා අද ඉඳලා පාරාදීසයෙන් පහ පහ කරනවා. උඹලා පාරාදීසි නෑ. උඹලා උඹලගේ දන හොයන්ට යන තාක්කල් දෙයන්නාංශික අනුකම්පාව ලැබෙන්නේ නෑ කියලා. කවදා හෝ අපි නැවතත් අහිංසක වෙච්ච දවසේ අපි ආයෙත් පාරාදීසයට යනවා. අපිට තියෙන අද ප්‍රශ්නේ දැනුම. එනිසා මේ මනුස්සය ලියලා තිනවා දැනුමට තමයි බුද්ධ ආගමේ අවිද්‍යාව කියන්නේ භෞතික දැනුම සියල්ලම මනසට අහේනියට ඉන්නවා. ඒ නිසා විතක්ක යොදන්න දන්න විතක්ක යොදන්න බෑ. ਵਿਚාරය යොදන්න යොදන්න බෑ පඬිතකම වැඩි. ඒක අපි සද්ධාවෙන් අපි ඒක අහිංසකමෙන් දීලා වෙන දෙයක් කියන්න පුළුවන් නම් ඒක ධර්ම සාකච්ඡාවක මිස බණ කියලා කද්දාකවත් ගන්න බෑ. සිල්ලකල කද්දාකවත් ගන්න බෑ. දන් දීලා කද්දාකවත් ගන්න බෑ. ධර්ම සාකච්ඡාවෙන් විතරයි ගන්න තියෙන්නේ. ඒ නිසා ඒක උකහා ගැනීමේ හැකියාව ධර්ම සාකච්ඡාවේදී මේ වචන රාශියකින් කියන දේ උකහා ගැනීමේ හැකියාව ඔක්කොටම නැහැ. ඒක ජම්මාන්තරගත දෙයක්ද, ඥානගත දෙයක්ද, කර්ම ශක්තියක්ද, එහෙම නැත්නම් ශික්ෂණයෙන් ගත යුත්තක්ද කියන එකට කිසිම කෙනෙක් මේ ලෝකේ තාම උත්තර දෙලා නැහැ. සමහරව සාජාසෙ මේක ගන්න. සමහරුන්ට නැහැ. නැහැ කියලා කොන් කරන්න එපා. යාට කියලා දෙන්න අපි ළඟ කිසිම දෙයක අඩුවක් නැහැ. අපි මේ වගේ වටිනාකම දන්නේ නැහැ. කිසිම කෙනෙකුගේ කිසිම දැනුමේ අඩුවක් නැහැ. ඒ නිසා අපිට මේ අදාළ දේ අදාළ වෙලාවට තෝරගන්න බැරි කම නිසා ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපිට මේකෙන් ගොඩ එන තියෙන එකම ක්‍රමේ ධර්ම සාකච්ඡා නිසා ධර්ම සාකච්ඡාව කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම. මංගල කාරණවල උතුම්ම දේ. ඒතාදිසානි කත්වාන සබ්බත්තම අපරාජිතා. උඹ කවදා හරි මේක දන්නව හැම තැනම අපරාජිතයි. කිසිම දැනක පරදින්නේ නැහැ මොකද අපිට දැනුම නැතිකමක් නැහැ. අන්න ඒකේ හෙලිකිරීම සඳහා අපි යෝගාවචරය යෝගාවචරය විසින් සාමකාමීව දන්න දේ සාකච්ඡා කරගන්න ඕනේ. හැබැයි පැහැෙන්න හදන වෙලාවල අහිංසකත්වයේ දුරුන වෙලාවේ තමයි පාපොච්චාරණයක් කළා ඉදිරියට ගියොත් මගේ සාමාන්‍ය පිළිගැනීම තමයි යෝගාචර ඔක්කොම සමගිනම් මැද බුදුහාමුදුරුවෝ ඉන්නවා. දෙන්නේ ගැස්ටිච්ච ගමන් බුදුහාමුදුරුවෝ නැති වෙනවා. ඒ නිසා සමග්ගාණන් තපෝසුකෝ නිවන කියලා කියන්නේ මේ වැඩ කරන ඔක්කොමලා එක දේ එක සමලෙලයට අතුනමුනා වගේ එකතු වුණා නම් ඒ මැද කොහොමදත් බුදුහාමුදුරු ඉන්නවා. ඒ මැද කොහොමද සද්ධර්මයේ ජීවත් වෙනවා. ඒකට තමයි සංඝයා කියන්නේ. අපි මේ එකිනෙකා අතර ගැටුමක් නම් අනිවාර්යයෙන්ම ඇතුලේ විතක්ක ਵਿਚාර විශාල ප්‍රශ්නක් තියෙනවා. මීමන්සා බුද්ධි විශාල ප්‍රශ්නක් තියෙනවා. ධර්ම විචේ විශාල ප්‍රශ්නක් තියෙනවා. සංකප්පවල විශාල ප්‍රශ්නක් තියෙනවා. ඒකත් සමිතියට දාලාමයි කොට ගන්න තියෙන්නේ. කවදාකවත් පුද්ගලිකව ගන්න බෑ. අපි සමිතියට කියන්න ඕන සමිතියේ ඉනකොට ඕගොල්ලත් එක්ක ඉනවන මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක ඔයගොල්ලෝ උත්තර දෙන්න ඕන. පිට හොයන්න යන්නත් එපා. ආහනේ විශ්වාසය ඇති වෙනවා නම් හොඳටම දෙවෙනි ලෝක යුද්ධේ වැඩිච්ච ජපනා කිව්වේ මොකද්ද? ලෝකේ හොල්ලන්න ගොඩක් සෙනග ඕනේ නැහැ. පස් දිනකේ කණ්ඩායමක් හැදබැයි ඇති. හැබැයි පස් දින ඇතුළට නෙමෙයි. පස්තන එකතු වෙන්න ඕන ලෝකෙටම ගන්න පුළුවන්. බුදුජානනාචේ 69ක් එකතු කළ සංඝයාට කිව්වේ මොකද්ද? දෙන්නෙක් එකපාරේ යන්න එපා. දෙන්නෙක් ගියොත් රණ්ඩු. ඒක නෙවෙයි කිව්වේ. එකපාරේ යන්න එපා කිව්වා. දැන් ට්‍රැෆික් සාජර්ලා දෙන්නෙක් දාන්නයි කියලා දන්නවද ඒක තමයි. තනියක හිටුවක් ගහනවා. දෙන්නත් ගන්න. හැබැයි අරු වැඩියෙන් ගත්ත ගමන් මූගිල ටිප් එක දෙනවා. යෝගාවචරය තනියම ජීවත් වෙන සෙනඟ කොච්චර හිටියත් තමයි තනියම ජීවත් වෙනවා නම් බුදුහාමුදුරේ තේ ඉන්නවා සාමයකක තියෙනවා ඒ නිසා කරුණාකර මතක තියාගන්න මේ ධර්ම සාකච්ඡාව සාමය ඒකාංශිකව කරන්න බෑ දෙපැත්තෙම සහයෝගය අවශ්‍ය වෙනවා ඒක බොහෝ කල් ඇසුරෙන් බොහෝ කල් එකම අරමුණ ඇසුරු කිරීමෙන් බොහෝ කල් එකතැනම සිටීමෙන් එකම කණ්ඩායමෙන් නැවත නැවත රැස්වීමෙන් තමයි කරන්න පුළුවන් නිසා ඒක මේ වරුවේ හැමාරේ කරන්න වැඩක් නෙවෙයි හැම වෙලාවෙම කල්පනා කරන්න බාහිරේ සාමේ තියෙනවා නම් ඇතුළත නිවන තියෙනවා. ඇතුළත නිවන තියෙනවා නම් අනිවාර්යෙන් බාහිරේ සාමේ තියෙනවා. ඒ සඳහා කැපකරන්න බෑයි කියලා මෙලෝ දෙයක් තියාගන්න එපා. ඕනම දෙයක් කැප කරන්න. කැපකලේ සාමේ ගත දාශ අපිට තියෙනවා. ඇතුළත සාසනත් හරියනවා. පිට සාසනත් හරියනවා. අද වගේ මේ ප්‍රශ්න කර ලෝකයකට එච්චරයි සාන්ති කරදී අපේදී පොඩි දෙයක් වෙන්න පුළුවන්. අපි කැප කරන දිනන්තක ඇති කරන සාමේ ඒකෙමයි ප්‍රශ්නේ විසඳුම තියෙන නිසා සීල දිනාට මේ ධර්ම සාකච්ඡා කුසලයේ පහළ වේවා. මේක එලිමතු කරන, ඉස්මතු කරගෙන අපි වගේ නරපණුවෙක්ගෙන් මේ සාසනයට සහ මේ නිවනට කරන්න තියෙන උතුම්ම වෙදී ඒ නිහතමානීකම නැත්නම් ඒ අහිංසකකම බුදුන්ගේ ශ්‍රද්ධාව වෙනුවෙන් ධර්මයේ ශ්‍රද්ධාව වෙනුවෙන් සංඝයේ ශ්‍රද්ධාව සංඝයාගේ ශ්‍රද්ධාව වෙනුවෙන් ඉස්මතු වෙන්න දුන්නොත් ඒක Tamanටත් ශාසනයටත් උදව් වෙන වැඩක් වෙන නිසා සියලු දෙනා මේ අදිට පරියංක භාවනාවට වැඩිය සක්මන් භාවනාව ගරු කරන විදිහට කතා කරන්නේ කොහොමද? ඒ වගේ බණහනවට වඩා ධර්ම සාකච්ඡාවට කමඨාන සුද්ධ කිරීමට යම් කිසි කෙනෙක් ගරු කෙරුවොත් එච්චර කල්යන්නේ භාවනාවට. ඒ නිසා බණහල නම් ඇති. මෙතන ඉන්න එක්කෙනෙකුටවත් දන්නේ දන්නේ නැතිකමක් ඇත්තේ නැහැ. ධර්ම සාකච්ඡාවට පෙළඹිලා ඇතුළත සාකච්ඡාවේ පිට සාකච්ඡාවේ මේ ඇතුළත ඉන්න නිවන බුදු සාමයේ මතු කර ගැනීමට ශක්තිය ධෛර්ය පිණිස අදවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා